ගයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසේ අපේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි දවසේ ලිඛිත ප්‍රශ්න ටික අපි ඉදිරියට යනවා අතර වාරේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා මම චන්ද්‍රගේ ඉල්ලා හිටනවා සභාගත කරන්නයි කියලා ලිඛිත ප්‍රශ්න අවසරයි සාමිනාන්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමක්‍රමයෙන් අවබෝධ වන විට ආධ්‍යාත්මික ලෝකයේ සාමෙන්න ආධ්‍යාත්මික ලෝකයත් බාහිර ලෝකයත් අනිත්‍ය වෙන බව ප්‍රකටව ප්‍රබලව දැනේ. එසේ දැනෙන විට අනාත්ම බව පැහැදිලි. නමුත් මේ අවදිය වන විට මම මාගේ යන්න තුනී වී ඇති බැවින් ලෝකය අල්ලන්නේක් නැත. එෙහිදී දුක්ඛ යන්නද තුනී වේ. දුක්ඛ යන්නේ තේරුම හිස් බවද අල්ලන්නේක් නැත අල්ලා ගැනීමට දෙයක් නැත පෙනෙන ඉතිරියක් නැත කාරණිකව පැහැදිලි කර දෙන්න. සේරුවන් තරණය. නෑ ඇත්තට මේව දෙයක් නැත්තම් පැහැදිලි කරන දෙයක් නෑ නේද? ওই සත්‍ය තියෙන මොනවද පැහැදිලි කරන්නේ? අල්ලන දෙයක් තියෙනවනම් තමයි පැහැදිලි කරන්න ඕන ගැහෙන්න දෙයක් තියෙනවා. ඕක තියෙනවනම් පැහැදිලි කරන්න දෙන්න ඕක පැහැදිලි කතා ප්‍රකාශයක් තියෙන්නේ ඕක දිගව පවත්වන්න කියන එකයි තියෙන්නේ. ඕක පැහැදිලි කරන්න දෙයක් නෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගාව යෝගාවචරයා මා දැන් මෙතන යන්න භාවනා කිරීම සඳහා සූදානම් වූ තැනින් මෙනෙහි කළ යුතුය. එදිනෙදා කටයුතු වලදීද මා දැන් මෙතන යන අදහසින් වැඩ කටයුතු වල යෙදීම එම කටයුතු වලින් හොඳ ප්‍රතිඵල ලැබීමට හේතු වේද? පහදා පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතලා අපි ඇත්තටම වැඩ කටයුතු කරන්නේ නැති වෙලාවේ පරියන්කේක මේක හඳුනාගෙන සක්මන කරන ගමන් බලලා ඊට පස්සේ ඉදිනදා වැඩ කටයුතු කරන ගමනුත් මේ මම දැන් මෙතන කියන විවේකයට විස්රාමයට ගන්න බලනවා. ඉතින් ඒක එහෙම කරනකොට තමන්ගේ වැඩවල විවේකීව වැඩේ කරන්න පුළුවන් මානසික ආතතියක් වැඩ කරන්න පුළුවන් කියන එක බලලා තමන් ඒක තුලින් සාක්ෂාත් කරගැනීම තමයි හොඳම වැඩේ. ඉතින් එතකන් මේ වගේ ප්‍රශ්නයක් ආවම ඉතින් ඒක නිසා එහෙම විශ්වාසයක් තියෙන නිසා නැත්නම් එහෙම හොඳ නිසා තමයි අපි මේ වගේ දෙයක් දුජානන්සේ දේශනා කරපු දෙයක් කරපළයි කියලා කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ නැහනේ. අමාරු වැටෙන දෙයකට කියන්නේ නැහනේ. මොකද මේ ගියත් අන්නේ භාවනා උගන්වන්නේ. නමුත් මේ මම කියන්න උත්සාහ කරන්නේ ඒක අපි කවුරු කිව්වත් දුජානන්සේ දේශනා කළා. අපි එහෙම කරත් Tamanට සාක්ෂාත් වෙනකම් ඔය ප්‍රශ්න අහනවා. එනිසා කරගෙන යන්න. යනකොට Tamanට මේක පැහැදිලි වෙච්ච දවසේ මේ කායින්වත් අහලා කායින් ලැබෙන සද්ධාහට වඩා මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් සාක්ෂාත් කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් එතකන් ඔහු කියන උත්තරය අරගෙන අපි ඉදිරියට යන එකයි කරන්නේ. ස්වාමීන් වහන්සේ අපට සුපරුදු මෛත්‍රී භාවනාව වඩන්නේ සියලු සත්වයෝ සූපත්ත්වා යන අරමුණු පෙරදරි කරගෙන. පණිදා භාවනාවේදී මේ ක්‍රමේ වෙනසක් ඇතයි ධර්මදේශනා ශ්‍රවණයේදී හඟුනි. කරුණාවෙන් මේ මේ ගැන පැහැදිලි කර දෙන මෙන්න ඉල්ලනවා. තමන්ගේ ශාරීරියට මෙලෙක් වෙන ගතිය, මෛත්‍රී කරන ගතිය, ශරීරයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉරියව්වෙන් සහැල්ලෝ බුද්ධ විදින තමයි ලොකුම මෛත්‍රිය. තමන්ට තම මෛත්‍රී කරන්නේ නැති කිසිම කෙනෙකුට අනුන්ට මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා අපි අනුන්ට මෛත්‍රී කරන්නේ තමන් අමතක කරන්නයි. ඒක හරියනවා දැන්. දුවර පටලව වාඩිලා සහැල්ලෝ වාඩි වෙලා බලන්න තමන් තමන්ගේ ශරීරෙට තමන් තමන්ගේ වර්තමාන මොහොතට ඉදියවට මෛත්‍රී කරනවා නම් මෛත්‍රී කරන්න පුළුවන් නම් ඊට පස්සේ මේ මනුස්සයාගේ නිකුත් වෙන හැම දෙයක්ම වචනයක් ක්‍රියාවක් හිතවිල්ලක්ම මෛත්‍රී තමයි. ඒ නිසා තමයි පදනම මෛත්‍රී සහගත නැත්නම් පිරිච්ච සම්පත්‍ති කර සතුට එළවන ප්‍රමෝද ජනක නැත්නම් බුදු ජානනාංශේ පාවිච්චි කරන ප්‍රසාද ජනක කරගන්න පුළුවන් නම් ඊට පස්සේ ඔක්කොම මෛත්‍රී තමයි. ඒ නිසා මේකෙදී තියෙන්නේ Tamanට අත්දැකියක්. Taman වශයෙන් Tamanට අත්දකින්න පුළුවන් එකක්. ඒකෙන් පස්සේ අනිතික සිද්ධ වෙනවා ඉබේ. ඒකට මේක අත්දැකියක්. ඒ නැත්තම් උදේ ඉඳලා හැන්දනක අපිට සිල් සත්‍ය සූපත් වෙත්වා කිය කිය ඉන්නකොට ඒක අත්දකින්න නැතුව ඊට වැඩි මේක උගක් වටිනවා. මේකෙන් අර මේ සාක්ෂාත් වෙන්න ඕන අරකින් මේක සාක්ෂාත් වෙන්න ඕන. ඒ නිසා අර පැත්ත දන්නවනම් මේ පැත්තේ අඩුව තියෙන්නේ පුළුවන් තමයි Tamande ඉන්න මොහොතේ මම දැන් මෙතන මේ ඉන්න චිත්තක්ෂණයක ප්‍රසාදේ පහල කරගන්න එතකොට අනිත් පැත්තත් ඇවිල්ලා ලෝක සත්‍යය පිළිබඳ තියෙන එකත් සිද්ධ වෙයි දෙක බර බරකට ගොනු දෙන දෙපැත්තේ බැඳගත්තා වගේ සමබර වෙන්න ගන්නවා මේ පැත්ත අඩු නම් මේ පැත්ත සම්පාදනය කරන්න කියලා කියයි. ඉන්නත් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සිටින සමහර අවස්ථාවල ධනහිත පිටකොන්ද කැක්කුම් තදින් නැතිවේ. නමුත් සිත සතියට තදින්ම යොමුව සිටින අවස්ථාවල වේදනාව නොදැනේ. එසේ ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම කායික දුර්වලතා නිසාද, සිත තැම්පත් නොවීම නිසාද? පිරුවන් සරණයි. ඒ වගේ හේතු කීපයක් තියෙනවා. හිත තැන්පත් නොවීම චිත්තජ හේතුව කය දුර්ලකම ආහාරද සහ ඍතුම වෙන්න පුළුවන් ආය කර්මජ හේතුත් තියෙනවා එයාගේ හේතු පිටු කෙරුවොත් හතරක් තියෙනවා ඒ නිසා අපි එක එක වෙලාවට එක එක විදිහට දකිනවම සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මොනම සිද්ධියක් හරි වෙන්න කර්මජ, චිත්තජ, උතුජ, ආහාර කියලා හේතු හතරක් තියෙනවා. ඊට වැඩි ලොකු වැඩක් විස්තර ඇති පිටු කිරු පෙන්නනවා. ඒක නිසා මේට වැඩි හේතු තියෙනවා. නමුත් මොන හේතුව තිබුණත් දවසින් දවස දවසින් දවස එවැනි වේදනාවල් අපහසුතා දරා කියාගෙන ඉදිරියට යන්න පුළුවන් ගැතිය වැඩෙනවනම් ওই හේතු පුංචි වෙලා තමන්ගේ චිත්ත ශක්තිය වැඩෙන එක තමයි අපිට මතක් කරලා දෙන්න තියෙන්නේ උනන්දු කරන්න තියෙන්නේ ඉදිරියට තල්ලු කරන්න තියෙන නිසා බලන්න නිතරම භාවනා කරනකොට වෙනදා බය වෙච්ච වෙනදා හලහැප්පිලි කරගත්ත ඒ මේ පුංචි වේදනා ඊට වැඩි අද දරා ගැනීමේ ශක්තියක් තියෙනවා නම් ඒක දිගටම නෙවෙයි වරින් වර හරි ඒක දියුණුවක් වශයෙන් අරගෙන යන එක තමයි ප්‍රායෝගික පැත්තෙන් මතක් කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්කව සක්මන් භාවනාවේදී සතිය දිනු වීගෙන එන විට හිතට එන අදහස් විතර්ක ලෙස ගත හැකිද? ප්‍රථම ධානය ප්‍රථම ධානය හඳුනාගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. කොයි වෙලාවෙත් මේක හිතවිලි විතක්ක තියෙනවා, කාම විතක්ක තියෙනවා, එහෙම නැත්නම් අකුසල විතක්ක, සම්මා විතක්ක තියෙනවා. විතක්ක නැති හිතක් නැහැ. එතකොට ප්‍රථම ධානය පිළිබඳව අපි මේ වැඩමුළුව අපිච්චරම යොමු කරවන්නේ. ප්‍රථම ධානයේ දිතියෙන් නීවරණ නැතිකම අනුව තමයි නීවරණයන්ගේ දුරු වීම අනුව තමයි තමන්ට පරිඋත්තාන කෙලෙස් වල දුරු වීම අනුව තමයි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්නේ. එහෙනම් විතක්ක ਵਿਚාර පීචි සුඛ කියන පැත්තෙන් මූල ධර්ම පැත්තකුත් අඳුර ගන්න පුළුවන්. පහසු වැඩේ තමයි මේ පහසු කියන්නත් බෑ. උනන්දු කරවන්න පුළුවන් වැඩේ තමයි Tamange නීවරණ නැති தත්ත්වය. ඒ අනුව තමයි ඉතින් තීන්දුවක් කරගන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දකින, ඇසෙන, දැනෙන, දැනගන්න අරමුණු කෙරෙහි කැමැත්ත අකමැත්ත ඇතිව නැතිව යාම දකිමින් සිටීම මම දැන් මෙතන සිටීමක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සරණ. පැහැදිලිවම ඒ නිසා ඒකට කෙටි ඔව් කියන උත්තරේ දෙන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ අවසර ආනාපාන සති භාවනාව වැඩිීමේදී ඇතිවන විදි විදි යාමේදී සතර මහා ධාතුන්ද දැනේ. ඒට විදි විදි බින්දි බින්දි යන බව මෙනෙහි කළ යුතුයි. එවිට බින්දි බින්දි යන බව මෙනෙහි කළ යුතුයයි ආදා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මේක මේ මෙනෙහි කිරීම කියන එක පිළිබඳව පැටලවගෙන තියෙන්නේ මෙනේ කරත් නැතත් නැතත් ඔක බිඳි බිඳි අනේක තියෙනවා. නමුත් ඔයිට පේන්නේ නැහැ බලන්නේ නැති නිසා. ඉතින් යම් වෙලාවක පේනවා නම් ඒක මෙනේ කළත් නැතත් ප්‍රශ්නයක් නැහැ. සමහර විටක මෙනේ කරනවා ඒකෙදි පිටතනට හිත යන එක වලක් කරනවා. ඒ නිසා ඒ බිඳි බිඳි යන ගතිය මෙනේ කරත් නැතත් තියෙන දෙයක්. ඒ නිසා පේන්න පටන් අරගත්තා නම් මෙනේ කළාද නැද්ද කියලා වෙනසක් නැත්තේ නෑ. ඒ නිසා තමයි තියෙන්නේ මේ මෙනේ කිරීම වාසියට අත්වාසියට ප්‍රයෝජන ගන්න මිසක් මෙනේ කිරීම කරදරයකට සැකයකට අවුලකටපත් කරගන්න ගන්න එපා ප්‍රයෝජනවත් ආකල් මෙනේ කරන්නේ නැත්නම් අමතක කරලා මේ බිජ් විදියන ගතියට මූණ දාලා ඉන්න එකයි කරන්න තියෙන්නේ මෙනේ කළ යුතුමයි කියලා කියන්න බෑ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන තියා සිතමින් භාවනාව ආරම්භ කළ පසු ඉක්මනින්ම ආස්වාස වායුව ගොරෝසුවට දැනේ. ඒත් ප්‍රස්වාස වායුව සියුම්ව දැනි එක වේලාවකින් ආස්වාසය වනවා සමගම ප්‍රස්වාසය නොදැනීම පිට වී යයි. මෙවැනි අවස්ථාවකදී මා ප්‍රස්වාසය ගැන වැඩියෙන් සිතිය යුතුද? පහදා දෙනෙමින් ඉල්ලමි. භාවනාවේ කිසියම් දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා කිසි දෙයක් අපේක්ෂා කරන්නත් එපා පේන දේ බලන්න. ආස්වාදයටදී ප්‍රසවාසය බලනවා කියලා කියන්නේ පිස්සු කියන එක තමයි කියන්නේ. ප්‍රසවාසයටදී ආස්වාද ගැන කල්පනා කරන කියන්නේ පිස්සු. ආශාසනද ආශාස බලන්න ප්‍රසාසන ප්‍රසාස බලන්න පේන දේ බලපුවාම ඉවරයි. මම හිතන්නේ ඒක අපි හතර සැරයක් මෙනේ කරා ඒ තියේදී අපේ හිත නිකන් කහිය වෙන්න හදනවා. නැති දේවල් හොයනවා. තියෙන දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ හරහා වෙන්නේ මානසික ආතතියක් වෙනවා, ප්‍රශ්න එනවා, සැක වෙනවා. තම භාවනායි තාම ඍජුයි, තාම සරලයි. ඉදිරිපත් වෙන දේ බලන්නේ ඉතරයි විපස්සනා කරනවා. ඉදිරිපත් වෙච්ච නැති කිසි දෙයක් හොයන්නත් එපා. ඉදිරිපත් වෙච්ච කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉදිරිපත් වෙන්නේ බලනවා නම් භාවනාව එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඒකට ගොඩක් කල් ගන්නවා. මොකද හේතුව අපේ හිතට මේ සරල දේ බෑ. අපේ හිතට පුළුවන් දේවල් අනන හැටි තමයි. සංකර කරලා දාන්න. ඒක නැවත නැවත අනුකම්පාවෙන් මෛත්‍රියේ ප්‍රඥාවෙන් හදා වේදා ගන්න ඕනේ. ඒ තියෙන හැටි බලන එක හරි ලේසි. ඒ නිසා ආස්වාසේ බල ප්‍රසවාසේ හිතන්න එපා. ප්‍රසවාසලදී ආශාසය හිතන්නේපා. ආශාසලදී ආශාසය හිතන්නත් එපා බලන්න. ප්‍රසවාසලදී ප්‍රසවාසය හිතන්නත් එපා බලන්න. ඒකෝට භාවනාව හරි සරලයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ මම දැන් මෙතන භාවනාව කළෙමි. ජීවිතයේ මෙතෙක් නොලැබූ සොයක් ලැබුණි. මම දැන් මෙතන වචන මාලාවේ අක්ෂරවල අනිත්‍ය වැටහුණි. අනිත්‍ය වැඩුවෙමි. සුන්දර අසුන්දර දර්ශන පෙනුනි. මේවට නොඇලී නොගැටී සිටියෙමි. නමුත් ස්වාමීන් වහන්සේ අවසානයේ සිත පීඩා සිටියේ ආනාපානය තුලයි. ගෞරවයෙන් පිටවනු වෙනවි. දැන් පිටක් ඕනේ නැහැ නේද? ඉතින් කිලිකිට ගන්න පුළුවන් නම් පිටක් ඕනේ නැහැ. ඉතින් ආනාපානය හම්බෙලා තියෙනවා. ආනාපානය නැති වුණත් මම දැන් මෙතන තියෙනවා නම් ඒ දෙකෙන් කොයි එක හෝ පිහිට ආධාර කරගෙන අනේකයි තියෙන්නේ. අතුර ගමන් කරන මිනිසයා යට කකුල් දෙකට ලනු දෙකක් තියෙනවා උඩට එක ලනුවක් තියෙනවා. යටලනු දෙකම තිබුණත් උඩලනුව ගන්නත් වැඩ කරනවා. ඒ නිසා උඩලනුව අල්ලගෙන නිල්ලනුව හයියනම් යටලනුවේ ආධාර තිබුණත් නැත්නම් තෙලිලා හරි යතයි. ඒ නිසා උඩලනුව වගේ තමයි මම දැන් මෙතන ආනපන කියන්නේ යටලනුව වගේ. තීරණ ලේසි. නැතුණත් පණ ගැට ගහ ගන්න පුළුවන් උඩලනුව කැඩලා නැත්තම්. ඒක නිසා යටලනුවක් හම්බ වීම කරදරයක් නෙමෙයි. ඒක මේ සුවසේ මේක හිඳලා යාගාට යන්න හේතුවක්. ඒ නිසා ආනාවනේ හම්බුණා නම් ඒක තියෙන විස්තර සහිතව ආසන්න උච්චන්න බලන එකයි කරන්න තියෙන්නේ. ඒක එච්චර කරදරයකට ගන්න නරකයි කොහොමදක්. ඒ නැත්නම් අතවාසියක් විදිහට සලකන්න තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව වඩද්දී ආස්වාසේ පටන් ගැනීමත් ඒ කෙලවර ඒ කෙලවර දක්වාම යෑම හොඳින් නැටේ. ප්‍රස්වාසයේද පටන් ගැනීම හා කෙලවරද හොඳින් නැටේ. මෙසේ හතර පහ වතාවක් එසේ පවතින විට මගේ සිතද පිටතට යයි. ඒද වැටහි යයි. නැවත ආනාපාන සති භාවනාව පෙර පරිදි වැටහි. නමුත් මගේ සිත සමාධිමත් වීමක් නොවේ. සිත සමාධිමත් නොවි මෙසේ ආනාපානය වැඩිම සුදුසුදයි පහදා දෙන සේක්වා. පෙරුවන් සරණයි. අපි මේ වැඩමුළුවේදී සමාධිය ගැන බගවීමක් වැඩි වෙන්නේ නැහැ. අපි උත්සාහ කරේ එක වැඩයි සතිය පිහිටවන්න. පුළුවන් තරම් සතිය දිකට පිටවන්න. ඉතින් මේ වැඩ පිළිවෙල තමයි පේනවනම් සමාධිය නැති වුණාට සතිය වැඩෙනවයි කියලා නැත්නම් ආනපන යාළු වෙනවා ආනපන විස්තර වැඩෙනවයි කියලා ඒක හිතුවටත් වැඩිය හොඳයි. සමාධිය නැහැ කියලා කිසි බය වෙන දෙයක් නැහැ. සතිය තියෙනවා සමාධිය ලැබෙයි. ඒක ගැන බය වෙන්න එපා. නමුත් මේ සතිය කැඩුනොත් ඒක තමන්ගේ පුද්ගලික වගකීමක පැහැරීමක් වෙනවා. මේ ශාපේ වගකීම තියෙන්නේ වගවීම තියෙන්නේ අඛණ්ඩව සතිය පැවැත්වීමට. ඒ නිසා සමාධිය ඒකේ අතුරු ප්‍රතිඵලයක්. ඒක නොලැබුණයි කියලා බය වෙන දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව දැන් මම මෙතන යනුවෙන් ආරම්භ කර ආස්වාසේ ප්‍රස්වාසයේ වෙන වෙනම හඳුනාගෙන පසු ඒ නැති වී යන බව දැනුණා. මේ අවස්ථාවේදී යටිකය සම්පූර්ණයෙන් අමතක වීද තිබුණි. භාවනාවේ පළමු වරට සිතට ප්‍රීතියක් ලෙස දැනුණා. මේ අවස්ථාව ප්‍රීති සුඛ අවස්ථාවද යනුදැයි නොදනිමි. කරුණාවෙන් මෙම අවස්ථාව පැහැදිලි කර දෙන්න. ප්‍රීතියද නැති වී ගොස් සුඛ පමණක් දැනේයයි කියනුවේ කුමක්ද? කාරුණිකව වටහා දෙන්න. මේ විදිහට කරගෙන යන්න මේකම සඳහන් කළ තියෙනවා ප්‍රීතිය දැනුණයි කියලා ඒත් එක්කම අහනවා ඒක ප්‍රීතියද කියලා. ඒකකොට මම මට පේන්නේ නැහැ උත්තරයක් අවශ්‍යකමක්. අනිත් එක මේ ලේ බාගෙට තැම්බෙලා තියෙන ලා කණ්ඩ යන්නත් එපා. ඕක හොඳට තැම්බෙන්න අරින්න තැම්බුණාට පස්සේ හොඳට තියෙනවා. යන විදිය හොඳයි. ඉස්සරහම තාක්ෂණයේ පෙළ ගැහිමක් ආවට පස්සේ මගේ කුතුහලයක් එනවා. හිත අලුත් වෙන ගතියක් එනවා. නමුත් මේක නැවත නැවත වෙනකොට සම්පූර්ණ චිත්‍රය යවනිකාවෙන් යවනිකාවට පේන්න පටන් අරගනි. ඒ නිසා හිත ධෛර්ය කරන ඉදිරියට යන්න ඒ දකින්න දකින්න අවස්ථාවල ඒව පිළිබඳව වග විභාග එහෙම නැත්නම් විස්තර නැති උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක දිගට යන ගමනක එක ජවනිකාවක් මේක. ජවනිකාව වැල කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න උත්සාහ කරනවා. නිසා ඉදිරියට යන්න කියන එක තමයි මතක් කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ හරයන්කයට වාඩි වී මම දැන් මෙතන කියා සිතන විටම කම්පන චංචල දැනෙන්නට පටන් ගනී. අද වීම සැහැල් වීම ඉල්ලීම හැකිලිම හොඳින් දැනේ. ආස්වාද ප්‍රස්වාසයේද විтин විට දැනේ. පරයන්කෙන් නැගී සිටීමෙන් පසුවත් එක වේලාවක් යනතුරු ශරීරයේ පැද්දීම සහ තදවීම දැනේ. පරයන්කේදී වැඩිපුර දෙපසට පැද්දීම දැනේ. මේ தත්ත්වය පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. අන්තිම වාක්‍ය කියන්නේ අන්තිම පහදා දෙන්න කියන ඉස්සල වාක්‍යය. පරයන්කෙන් නැගී සිටීමෙන් පසුවත් එක වේලාවක් යනතුරු ශරීරයේ පැද්දීම සහ තදවීම දැනේ. පරයන්කේදී වැඩිපුර දෙපසට පැද්දීම දැනේ. මේ தත්ත්වේ පාදා දෙනමින් කල්නාවෙන් ඉන්න. ඒක නිසා අර මම දැන් මෙතන කියන එක අත්තලේ නැත්තම් අතුරේ උඩලනෝ වගේ යට තේනවා පැද්දෙන කම්පන වෙන හැටි තිම්බෙන හැකිලෙන හැටි වම දකුණ ගොඩක්. ඉතින් ඒ නිසා මේ එකකින්වත් අර උඩ අල්ලගෙන යන අතුරේ උඩලන්නුවට උදව් ආවකාර මිසක් ආධාර මිසක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒකක්වත් බාධා කරගන්න එපා. එක එක තොරතුරු හොයන්න අමාරුයි. ගොඩාක් විස්තර පේනවා. තමයි තේරෙනවා මේක මනෝ විකාරයක් නෙවෙයි, හීනයක් නෙවෙයි, හිතමනාපයක් නෙවෙයි, හිතලුවක් නෙවෙයි සත්‍ය දෙය කියලා. ඒ හැම එකක්ම සිද්ධ වෙන්නේ හේතුවක් ඵලයක් අනුවයි. බැලූ බැලමට හොත්ඵල පේන්නේ. බොහෝ කාලයක් ඒක සිද්ධි කරනකොට, බොහෝ කාලයක් ඒක වශී කරගන්නකොට අහු වෙනකොට සිද්ධි වෙලා පේනවා. විස්තර වශයෙන් පේනවා. ඒක නිසා මම දැන් මෙතන ඉන්න කියලා හිත ගත්තට පස්සේ අතුරු උඩලනු අල්ලගත්තට පස්සේ අතර යටලනු දෙක අතාරින්න නැතුව කකුල තියාගෙන යනවා වගේ එක එක දේවල් මතුවෙනවා. හිතාගත්තේ නැති දේවල් මතුවෙනවා. හැබැයි එකක් සහතිකයි. මොකද මේ මතුවෙන කිසිම දෙයක් නොදැරියකි මට්ටමට යන්නේ නැහැ. කද්දාවත් යන්නේ නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ මේක දරා කියා ගන්න පුළුවන්. විවිධ හැඩතල පෙන්නනවා, විවිධ ආකාර පෙන්නන, විවිධ සතහන් පෙන්නනවා. හිත නිකන් බොරුවට සැක කර කර ඉන්න එපා. බාධා කරන්නේ නැතුව දිගට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස අරමුණේ හිත යෙදීම විනාඩි කිහිපයකට සීමා වෙනවා. නැවත බාහිර සිතුවිලි එනවා. නැවතත් ආස්වාස ප්‍රස්වාසයට හිත යෙදුවද ඒ ෂණයකින්ම වෙනස් වෙනවා. වැඩි කාලයක් ආස්වාද ප්‍රස්වාසයේ සිත තබා ගැනීමට කල යුත්තේ කුමක්ද? මනසේ ඇතිවන සිතිවිලි තරයේම ප්‍රතික්ෂේප කිරීම මෙයට ගත යුතු පිළියමක්ද? මේ පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හිතවිලි වලට තරයේ ප්‍රතික්ෂේප කරන්න යන්න කරන්න හිතවිලි වැඩෙනවා. අපි හිතවිලි ප්‍රතික්ෂේප කරන්නේ හිතවිල්ල කෙනා අනවශ්‍ය හිතවිලි වැඩිලා ඒ නිසා හිතවිලි විවිච්චාවයි වෙනදට වඩා එන්නේ එන්නේ ආනාපානයත් එක්ක ඇසුර වැඩි වෙනවද කිට්ටුකම වැඩි වෙනවද කියන එක තියෙනවනම් එච්චරයි බලන්න තියෙන්නේ. ඒක මේකේ කියවිලා නැහැ. කියන කියන තියෙන හිත ගත්ත ගමන් පිට දේවල් වලට යනවයි කියන එක ලියලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දි පවා වෙනදට වැඩි වේලාවක් ආශ්‍රද ප්‍රසවාසය තියාගෙන පුළුවන් නම් ඒක හොඳටම සතුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රාසය පාස මෙනෙහි කරන්ඩ ඇතුළේ නෝට ඇතුළේ වෙනවා කියලා මෙනෙහි කරන්න පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරන්න. හිතවිලි ඇතුළට එන නැම්ඥාව වැඩි නම් හිතවිලි ඇතුළට එන ගැම්ම සැර වැඩි නම් ඇතුළවීමක් පාස ඇතුළේන ඇතුළේන ඇතුළේන ඇතුළේන කියලා හතර පස්සරක් මෙනෙහි කරනවා. පිටවීමක් පාස පිටවෙන පිටවෙන පිටවෙන හතර පස්සරක් මෙනෙහි කරන්නේ ආ මෙනෙහි කර කර ඉන්නකොට අරමුණත් එක්ක සමීප භාවය වැඩි වෙනකොට අර හිතවිලි වෛර කරනවා නෙවෙයි එන්නේ ඉඩක් නැති වෙනවා. ඒ වෙනතු හිතවිලි වලට වෛර කරලා කවදාකවත් හිතවිලි නතර කරන්න බෑ. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස ළඟ ළඟ මෙනෙහි කිරීම තමයි මේක සඳහා දැනගන්න තියෙන්නේ. ඒ අතරේ හිතවිලි වැඩි නම් එක උපක්‍රමයක් තියෙනවා. හිතවිල්ලකට කැඩෙන්න ඉස්සර වෙලා ආශ්වාස ප්‍රශ්වාස කීයක් කරන්න පුළුවන්ද කියලා ගණන් කරනවා. ඇතුළට යනවා පිට යනවා එකයි, ඇතුළට යනවා පිට යනවා දෙකයි, ඇතුළට යනවා පිට යනවා තුනයි කියලා කීයට යනකොටද හිතවිල්ලකින් කැඩෙන්නේ. ආයසරයක් හිතගෙනක් තිබ්බ ආරමුණේ ආයසරයක් ගණන් කරනවා ඇතුළෙන් අපිට වෙන එකයි ඇතුළෙන් අපිට වෙන දෙකයි මේක අටට ඉලා ආයකට එනවා ආයකට එන ආයකට එනවා අන්නේම ගණන් ක්‍රමය හොඳයි නමුත් මේක කරදරයකට ගන්න එපා යම් වෙලාවක හිතේ නැතම නම් ගණන් කරන්නේ නැතුව යන්න ඉගෙන ගන්න ඕනේ හිතවිලි තියෙනවනම් තියෙන තාක් හිතවිලි නැතුව බාධාවකින් තොර වෙන යන දේවල් ගණන් කිරීමේ ක්‍රමය තමයි අපිට තියෙන උපක්‍රමය ඒ ගණන් කිරීමේ ක්‍රමය පැහැදිලි නැත්නම් මම නැවතත් අහන්න මම නැවතත් කියන්නම්. නමුත් හිතවිලි නැති වෙලාවේදී ගණන් කිරීමේ ක්‍රමය දාන්න ගිහින් හිත අවුල් කරගන්න එපා. හිතවිලි තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මගේ ශරීරයේ කොතනකට හිත තිබ්බත් දුමක් වගේ ගිනි ගොඩක් උඩට යන්නාසේ දැනේ. ලොකු වැහි බිඳු ඒ ඒ තැන් වලින් ඊතල පඳුරක් වෙන් උඩට යන්නාසේ දැනේ. මේ හොඳ කරුණක්ද නැත්නම් මෙසේ වන්නේ ඇයි? අනුකම්පා පෙරදැරිය පහදා දෙන්න. එසේ වන්නේ වේදනාව බලන විටයි. ඒකට මේ පරියන්කේදී මේක වෙන්නේ සක්මණේදී වෙන්නේ එදිනදා වැඩවලදී කියලා මේ කාරණාව තියෙනවා නම් මට ලේසි මේ ප්‍රශ්නෙට සමීප වෙන්න. නමුත් මේකේ පළවෙනි වාක්‍යයේ තියෙන්නේ කොති වෙලාවේ බැලුවක් කියන එක. ඒ නිසා මේ ප්‍රශ්න කරුවා අපිට සභාගත කරනවා නම් මේක දකින්නේ පරියන්කේදී සභා සක්මණේදී එදිනදා වැඩවලදී කියලා මම ඒක සාදර වෙනවා. කෙසේ නමුත් මේක වේදනාව නැත්නම් මේ ශරීරය කියන්නේ පංචස්කන්ධයක් මේකේ රූප බලන වේලාව කියලා කියන්නේ මේ මේ ඝන බහල වෙච්ච රූපනදී වේදනා කියන කියන්නේ විඳීම සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම ඉතින් අපිට මේ ශරීරය නැත්නම් මමයා පස්පලකින් බලදැයි රූප වශයෙන් බලදැයි වේදනා වශයෙන් බලන්න පුළුවන් සංඥා වශයෙන් බලන්න පුළුවන් සංස්කාර කියලා මේකෙන් අපි හිතලා කරන දේවල් අනුව මේක දැනගන්න පුළුවන් මෙයා චිත්‍රකාරයෙක් මෙයා මානුකාරයෙක් මෙයා භාංකාරයා කියලා කරන වැඩ අනුව සංස්කාර අනුවත් බලලයි විඥාණය අනුව බලද්දී මේක මම මේ මම නොවේ කියලා වෙන් කළ පින්න විඥාණය දෙක එක නයි එක එක වචනේ බලනවා ඉතින් ඒ බලන වෙලාවේදී මේ දේ පේන එක කරදරයකට ගත්තොත් වැරදිලා මේක ඇත්තමයි මේ පේන්නේ සත්‍යයි මේක පේන්නේ කියලා මේ අනුව හිත බාධා නැතුව ගෙනියන්න ගත්තොත් හරි ගිහිල්ලා මේ පේන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ පෙනීම අනුව Taman හිතට ගන්නෙ මේක දුකක් කරදරයක් පීඩාවක් විදියටද එහෙම නැත්නම් මේක අශ්‍රසීලක් විදියටද කියලා කියනවනම් යනවා කියන බුලන් ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්න දෙකක් තියෙනවා. අශ්‍රසීල ඔය වෙන හොඳයි. එතකොට මේක දකින්නේ වාඩි වෙලා ඉන්නකොටද, ඇවිදිනකොටද, ඉදින්දා වැඩවලද? මේ දෙකම හොඳයි. මේ දෙකම හොඳයි. මේක තමයි ප්‍රകൃතිය. නමුත් මේක විතරක්ම නෙමෙයි තියෙන ක්‍රමය. මේක ඉඳ ඉඳවට පස්සේ මේ ශරීරය මේ උභහක් වගේ රූපයක් තියෙනවා. ඊට ගත්තට පස්සේ කුණ්‍යක් ගැහුවා වගේ රූපයක් තියෙනවා. වැඩ කරනකොට දොඹකොරයක් වගේ රූපයක් තියෙනවා. ඒකත් අපිට බලපෑයි. වේදනාව වශයෙන් බලන්නත් පුළුවන්. මේක හඳුනන්න පුළුවන්. මගේ ඩෙන්ටි කාඩ් එක මේකයි මං ගෑණියක් මම මේමයි මේමයි කියලා අපි හඳුන ගන්න ලකුණු වගේක් තියෙනවා. එනවා බලන්නත් පුළුවන්. ඒ වගේ දවස පුරා තමන් කරන කෙරුවාවන් ටිකක් තියෙනවානේ. කෙරුවාවන් නනුවත් අපි හඳුනගන්න. ඊට පස්සේ විඥානය කියනවා මෙයා මම මෙයා මම නොවේ. ආනෝ පස්පැත්තෙන් බලනකොට ওই වේදනා පැත්තෙන් පැලෙන පේන්නේ ඇති. ඒක මේ ආදක කරගන්නවයි කියලා කියන්නේ තමන් කරන කටයුත්ත මොකක් වුණත් හැම වෙලාවෙම මේක මේ පුපුරු ගන්න ගතිය, වැහි වයින් වගේ තියෙන ගතිය හිත තියෙනවනම් හොඳටම 100 100ක් විශ්වාසයි මම දැන් මෙතන තමයි දැන්. අන්තික මේක හීනයක් නෙවෙයි. අන්තික මේක මායාවක් නෙවෙයි. මේක දැක්කයි කියලා කරදරයක්වත් නැහැ. එතකොට මේක පුළුවන් තරම් වැඩෙන විදිහට සම්ම සමීපව බලන විදිහට උච්චන්න ආසන්න කිරීමට අනුග්‍රහ කරන එක තමයි අපි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩන විට එහිම සති නිමිත්තේම සිත තබා ගැනීමට අපහසු වේ. හුස්ම ගන්නකොට ඇති වුණා හුස්ම අවසානයේ අවසානයේ ඊට නැති වුණා කියා මෙනෙහි කරන විට සිත පවත්වා ගත හැකියි. එසේ වචනය සිතින් මෙනෙහි කිරීම හරිද වැරදිද ආදා දෙන්න. ඔබ වහන්සේට පිං. හොඳයි කියත. ඒක බෑ මටත් ටිකක් ඕනේ. මොකද්ද දැනෙන්නේ මොකද්ද කියලා කියන්නේ. ඇති වෙන්නේ මොකද්ද? ස්පර්ශයක්ද, කම්පනයක්ද, උණුසුමක්ද සිල්නිකම් ඇති උනා කියනකට වැඩිය. ආස්වාදයේදී මේ ඇති වෙන්නේ මොකද්ද? නැති වෙන්නේ මොකද්ද? ප්‍රසවාසයේදී ඇති වෙන්නේ මොකද්ද, නැති වෙන්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව ලේබල් එක එල්ලනවා කියලා කියන්නේ නොමගෑමක්. මේ ශ්‍රා ඔය අංගිය ගැහුවොත් එමෙ දෙපැත්තේ රිදයක් ගාලා මේ මේ මොකද්ද මේ අරණ්‍යයට පාර කියලා ගහලා දෙපැත්තට මේ රිදයක් ගහලා තිබ්බොත් මොකද ඉතල් දෙකක් ගහලා තිබ්බොත් මොකද වෙන්නේ වෙන ඕල්මන් වෙනවා මිසක් අවින් අර තේරෙන්නේ නැහැ නේ කොයි අතට යන්නේ කියලා. ලේබල් එකක් තියෙනවා. අරණ්‍ය කියලා තියෙනවා කොයි අතටද දන්නේ නැහැ. ඒ වගේ තමයි අපි ඇති වෙනවා කියලා එකට මොකද්ද ඇති වෙන්නේ කියන එක කියන්නේ නැද්ද මේ උණුසුමක්ද කම්පනයක්ද චලනයක්ද පිරිමැදිල්ලක්ද ඒක කියන්නේ તો වසංගල කතා කතා කරන්න ගියාම වෙන්නේ මොකද්ද අපි නොමගන්නේ ඇති වෙන්නේ මොකද්ද නැති වෙන්නේ මොකද්ද කියලා කියනවනම් නඩුවට හොඳ කට උත්තර තියෙනවා ඒ නිසා ඒකත් ඇතුල් කරන්න මේ දැනීම කියන්නේ කොහොල්මනක් මොකද්ද දැනෙන්නේ උණුසුමක්ද දැනෙන්නේ සීතලක්ද දැනීමක් කියලා කියන්නේ ඇතිවීම ඔය ස්පර්ශය මොකද්ද කියලා අහන්නේ මම ස්පර්ශේ නිකම්ම නැහැ මේ කුණුසුමද්ද ස්පර්ශ වෙන්නේ සීතලද්ද ගොරෝසුකමද්ද රළුකමද්ද ඒ දේ කියන්න කොච්චර අපේ හිත පැකිලෙනවද බලන්න. ඒකට ඉඩ තියන්න එපා. හිත හරි දැස්ති මල්ලෙන් ගහලා බනින්න. ඒ කාරණාව කියපු ගමන් මට මෙච්චර කතා කරන්න ඕනේ කියන්නේ වෙන්නේ නැහැ. අන්න එතෙන්ද තමයි ඒ දුර්ලභමට ඉඩ තියන්න එපා. නිකන් මේ මල්ලෙන් ගහන වචන කතා කරන්න බෑ. මොකද්ද ස්පර්ශ කරන්නේ? මොකද්ද දැනෙන්නේ? මොකද්ද ඇති වෙන්නේ? මේකට කියන්නේ අහසේ චිත්‍රම් දින්න හදනවා. ඒ කැන්වස් එක නෑ. අඳින්න හදනවා. හිතෙනවා අනික් එක කරා දන්නවා කියලා. කොහෙද දැනගන්නද? මේ මානසික චෛසික ධර්ම ගැන කතා කරන්නේ. තේරුණාද? ඒක නැත්තම් සුද්ධ කරගන්න. ඒ සුද්ධ කරගත්තම අනික් කාටත් තේරෙනවා. වචනයක් කතාන මට යමක් ඇති උනායි කියන්නේ නැව යමක් කියන්නේ බෑ. මේ මේකයි ඇති උනේ කියලා කියන්නේ. මොකද්ද උණු සැප වේදනාවක්ද සුඛ වේදනාවක්ද කෝප කපනා වගේද එතකොට ඇති වෙනවා නැති වෙනවා කියලා කියන්නේ උපේක්ෂාගත වේලාවක් ආස්වාසයේදී ඇති වෙනවා නැති වෙනවා කිව්වහම ඒ උපේක්ෂා සහගත වේදනාව ආස්වාසය පාස ඇතිවීම නැතිවීම යනවා කියන එකද කියන්නේ. දැන් පිස් වෙන්නේ නැහැ. ඉවනිකාර මං අහනවට දෙන උත්තර. ඒක බෑ මං කියනවා භාවනා කරනකොට මේ ඇති වෙනවා කියන්නේ මොකක්ද? ස්පර්ශ කරනවා කියන්නේ මොකක්ද? වේදනාව කරනවා කියන්නේ මේ පොදු වචෙන් නෙමෙයි මේ ඇයි මේකට විශේෂණ පදේ දාන්නේ නැත්තේ? සුඛ වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව, කුණසෝක ස්පර්ශයක්, සීතල ස්පර්ශයක් කියලා අපි විශේෂණ පදේ දාන්න අපේ හිත කොච්චර පැකිලෙනවද ඒකට ඉඩ තියන්න එපා. ඔතන තමයි කෙලෙසි තියෙන්නේ. ඒක කට උත්තර දෙන්න ඕනේ. එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මේ අපේ හිත මල්ලෙන් ගහලා පයින් හැටි. ඇති වෙන්නේ මොකක්ද? ස්පර්ශ කරන්නේ මොකද්ද? දැනෙන්නේ මොකද්ද? ඒ දේ තව කාටවත් තේරෙන්නේ නැහැ. හිතන්න බෑ හිතලා ගන්න ඕනේ කියලා. හිතලා ගන්න බෑ. Taman අත්දකපු එක නෑ ඒක කියන්නේ නැත්තම් ඒ නඩුව පරාදයි. කට උත්තර දෙන්න ඕනේ ඇත්තටම ප්‍රත්‍යක්ෂයි මම හිතේ මම මේක දැක්කා. නැත්තම් දන්නවා මේ නිකන් කටතාවට කියන මූල ධර්මානුකූලව කියනයි කියලා. ඒ නිසා එතනදී ඒ කෙලෙසේ වැඩ කරන හැටි දැනගෙන අසංගන්න දෙන්න එපා. මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. කතා කරලා අහන්න මොකක්ද ඇති වෙන්නේ. එතකොට හරි මේක මේකට කියන ඕජාව. ඒකට තමයි කියන්නේ ධර්ම රසය. ධර්මයේ ඕජාව කියලා මේකේ ඕජාව නාරි වීලි දෙයක් කතා කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවැනි වර සහභාගී වන යෝගියෙක්. ස්වාමීන් වහන්සේගේ මට මනාප අමනාප බැලීමට උපදෙස් ලැබුණි. ඒ අනුව මනාප අමනාප බැලුවෙමි. එවිට අපට සෑම විටම මනාප අමනාප පහළ වේ. ඒ නැතිව ඇතිව නැතිව ඒ ඇති නැති බවද දැනේ. අල්ලාගත යුතු දෙයක් නැති බව වැටහි. මේ මනාප අමනාප බැලීමේදී ඒ ලැබෙන ආයතනික වශයෙන් බැලිය යුතුද මෙපමණකින් සෑහීමකට පත්වීමට පුළුවන් දැයි මෙපමණකින් සෑහීමකට පත්වීමට පුළුවන් දැයිද මේ නිතර පුරුදු පුහුණු කළ යුතු දැයිද ඊට ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි එරුවන් කරන්නේ. දැන් මේක ඉස්සරහට කරගෙන යනකොට ආයතන වශයෙන් බෙදිලත් පෙනේවි. අපි ඔය හිතුවට හැම වෙලාවෙම මනාපමනා පහළ වෙන්නේ නැහැ. මතකිට යන්නේ මනාපමනා පහළ වෙච්ච දා විතරයි. මනාපමනා පහළ වෙච්ච නැති දේවල් මතකිට යන්නේත් නැහැ, දන්නේත් නැහැ. ඒ නිසා එතනයි නිවන තියෙන්නේ. නමුත් ඒක මල්ලෙන් පැනලා ගහලා පැනලා යනවා අපේ හිත. අපේ හිතේ මතකිට යන්නේ නැවත සීපත් කරන්න පුළුවන් වෙන්නේ දරුණු මනාපමනාව විතරයි අපිට පේන්නේ මනාපමනාව විතරයි තියෙන්නේ. හොඳට බැලුවොත් හිතේ ගොඩාක් තියෙන මනාපමනාප නැති දේවල් ඒක මතකෙට යන්නේ නැහැ ගණන් ගන්නෙන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදා තියෙන. එතන අපි මේ දවස ගත කරන්නේ මේ පුංචි 100ට එකක් දෙකක් වෙන මනාපමනාප දිගේ. මේසෙ ඉව දකින්නේ වට ප්‍රේම කරන්න නෙමෙයි. උඹේ නැටුවට 100න් කොච්චරද උඹට තියෙනකෝ පැත්තකට යන් කියලා කියන්නේ. උත්තරේ දෙන්නේ මනාපමනාප නැතිසර. ඒ නිසා මේක නිරීක්ෂණය යම් පීවරක් ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා. තව මේ නිරීක්ෂණය ගොඩක් කරන්නේ කරනකොට තේරෙයි අපේ හිත අඳුරු පැත්තකට අත්ත තියන්නේ නැතුව දිලිසෙන පැත්ත ගැන අන්නම් මනම් කතා කර කර යනවා. මනාපමනාව දෙක තියෙන්නේ දවසේ දවසේ ගත කරන ජීවිතේ පැයේ භාවනා කරන පැයේ දශමිකවත් නෙවෙයි. අනිත් ඇයි ඔක්කොම මනාපමනාව නැති වල ඒක මතකෙට යන්නේත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. නමුත් නිවන තියෙන්නේ එතන. මනාපමනාව බලන්නේ ආඩම්බර කරලා කරදොක තප්පතලා වඳින්න නෙවෙයි. ඒක පුංචි කරලා පැත්තකට දාන්න. එතකොට අමනාප මනාප නැති තැනට යයි. අන්නේ සෝතපන්ති ප්‍රතිපදාට වැඩෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකකට ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි කොටස පරයන්ක භාවනාවේදී සිතට මතුවෙන සිතුවිලි සිතුවිලි බව දකිමින් යන්නට හැරීමත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමෙන් නැකී යන්නට හැරීමත් යන දෙආකාරයෙන්ම භාවිතා කළ හැකිද? එසේම රාග දේශ සිතුවිලි මතුවූ අවස්ථාවලදී මේන් වඩා සුදුසු කුමක්ද මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. මේ රාගයේ ද්වේෂයේ මොහේ කෝකද හොඳේ කියලා මගෙන් අහපම් මම මොනවද කියන්නේ? කාටද කියන්න පුළුවන් උත්තරේ මේ රාගයේද හොඳ ද්වේෂයේද හොඳ මොහේද හොඳ කියලා. අර අම්පිටි රාහුල හම්බුගම බලු බෙට්ටක මුල හොඳයි මැද නරකයි කියන්න බෑනේ මහත්තයෝ. වටේ හොඳයි මැද නරකයි කියන්නේ බලු පිට බලු පිටම තමයි. කෙලෙස් කිව්වොත් කෙලෙස්ම තමයි නන්තුන මාරු කරාට කෙලෙස්. ඉතින් මගෙන් ප්‍රශ්න අහනවට අහන මේ සුනේ කොයි එකද හොඳ එක කියලා. ඉතින් මේවට ඉනා වෙන්න කොහොමද ඕනන්නේ? මේ මුල් හරිය තියෙන ප්‍රශ්නත් ඒක අර මේ හිවිතක් වලට උදව් කරන ප්‍රශ්න මේවා. අහන්න නැතුව ඕනේ තරම් යන්න පුළුවන් ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇහිම දක්ෂකමන්නේ. මේ ප්‍රශ්නා ඒකම හදාගෙන තමන් ඉදිරියට යනවනම් ඒක තමයි තලතුණකම කියන්නේ. හැන්දෙන්න කවනකම් ඉන්න එපා. කරගෙන යන්නයි තියෙන්නේ රාග ද්වේෂ මොහ තුලින් કોઈ එහෙමනේ ලියලා තියෙන්නේ. කියවන්න මේ ප්‍රශ්නේ ඒකට ආයෙත් hina වෙන්න පුළුවන්. එසේම රාග ද්වේෂ සිතුවිලි මතු අවස්ථාවලදී මේන් වඩාත් සුදුසු කුමක්ද? ඉතින් අම්පිට රාහුල ආමරණ නමස්කාර වේවා. මම හරියට ඔය කියලා තියෙනවා කල්ලාතුව. මම යනකොට ඒ සංසය සක්මන් කර කර හිටියා. මම ගියා. සමා වෙන්නේ. පරයන්ක භාවනාවේදී සිතට මතුවෙන සිතුවිලි සිතුවිලි බව දකිමින් යන්නට හැරීමත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමත් නැකී යන්නට හැරීමත් යන දෙආකාරයෙන් භාවිතා කළ හැකියි. මම හිතන්නේ ඔය ක්‍රම දෙකෙන් මොකක්ද කියලා තමයි යහන්නේ මේ රාගදේශ. ඒකට යන්න ඉස්සලා අන්තිම වාක්‍යෙට හිත යනවා මේ ප්‍රශ්නේ. ඒ වාක්‍යෙ නොතිබුණා නම් විතර ප්‍රශ්න ප්‍රශ්නයක් තියෙනවා. වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අර අන්තිම වාක්‍ය දෙමින්ෙන් නොමකට යනවා හිත. දීප එක්කන දවසක් බල්ලත් නැහැ. මේ සභාවකට දාන ඉස්සලා තමන් කියවල බලන්න ඕනේ මේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. මේ ආහන කෙනාට ඇහෙන වචන විතරයි. ඉතන එක්කන ඉතන දෙයක් හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ වාක්‍ය නොතිබුණා නම් මෙතන විකල්ප දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බලන් ඉන්නවද? එහෙම නැත්නම් ඒකට යන්න හරිනවා. දෙකම හොඳයි. දෙකම ඒ පිළිබඳව වෙනද නොදන්න ලොකු කන්ජකින් කරන වැඩ. ඔය ඊට පස්සේ මොකද්ද වෙන එකක් ඔය කොටිම ඔය වචනේ වලින් සඳහන් කරන එක නෙවෙයි අහන්න ඕන වෙලා තියෙන්නේ. මට නිවැරදි කරන්න බෑ. ලියුපෙක් නාම නැවතත් බලන්න ඕනේ. රාග ද්වේෂ මෝහ වශයෙන් ආපුවාම ඒක හොඳද කියලා. මේ අහන්නේ ඉස්සලා දෙකට සාපේක්ෂ දෙයක්. ලියවිලා තියෙන එක නෙවෙයි. නිසා අපි කතා කරනකොටත් අපිට ඕන දෙන්නේ මේ කතා කරවෙන්නේ අපේ ජම්මේ අපේ රුචියට කියන්න ඕනේ කියවෙන. ඒ වන්ස රෙකෝඩ් කරලා ඇහුවොත් එම කිය මම නෙවෙයි කියලා. ඒ නිසා පිටක ඉඳලා මේක දිහා බලන ලියපු දේ නැවසකයක් කියවලා බලනවා නම් මේ පුංචි අලපිල්ලක පාපිල්ලක වෙනසක් වෙලා ඇති. ඒ නිසා රාග ద్వේෂ මෝල හිතවිල්ල ගන්න දෙයක් ඇත්තේ නැහැ. නමුත් ඇහුවොත් කවුරුහරි ප්‍රශ්නයක් රාග ద్వේෂ මෝහ නැති වෙලාවේදී පවත්තන සතියයි රාග ద్వේෂ මොහ ඇති වෙලාවේදී පවත්තන සත්‍යය ගත්තොත් කොයි එකද හොඳ කියලා ඒක බොහොම ප්‍රබුද්ධ ප්‍රශ්නයක්. උත්තරයක් තියෙනවා. රාග ద్వේෂ මොහ පවතිද්දී තියෙන සත්‍ය බොහොම හොඳයි. රාග ద్వේෂ මොහ නැති වෙලා තියෙන එකට වැඩිය. ඒක වෙන්නේ නැති අහන්න ඇතේ. නමුත් මං යන්නේ ප්‍රශ්නෙට ලිඛිත කොටස මත. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එම ප්‍රශ්න කරගෙම දෙවෙනි කොටසක් තියෙනවා. පරයන්ක භාවනාවේදී අරමුණු හා බැඳුණු සිතේ ඒකාග්‍රතාවයක් ඇතත් සමාධිමත් වීම භාවනාවේ මුල් අවධියේ මෙන් නොව ඊට අඩුවීම සිදුවේ. මේට හේතුව වටහාගත නොහැක. පැහැදිලි කරමින් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සාමාන්‍ය වචන වල ඒකාග්‍රතාවය සමාධිය එකයි. මේ ප්‍රශ්න කරු දෙකකට දාලා කියනවා. ඒකාග්‍රතාවයේ තියෙන සමාධිය නෑ කියලා කියනවා. ප්‍රශ්න ලියවිලා නැහැ. සාසනයේ ඒකාග්‍රතාවයේ ඒකෝදි භාවයේ සමාධිය කියලා කියන්නේ සමතේ කියලා කියන එක වචනයි. මේකේ තියෙනවා ඒකාග්‍රතාවයේ තියෙන සමාධිය නැහැ කියන. ඉතින් මම මම කොහොමද ප්‍රශ්න තීරුම් කරගන්නේ? මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කළා මේක ඉදිරිපත් කළා දෙනවනම් සභාගත කරන්න පුළුවන් අපට. එහෙම නැත්නම් මේ ප්‍රශ්න නඩුව විසි කරන්න වෙනවා. මොකද ගලපලා නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන අරමුණේදී පමණ සමාවෙන ආනාපාන අරමුණේදී පමණක් අවස්ථාවල ශරීරයේ මහා තද ගතියකටපත් වෙනවා. හිත හිර කරන්නාක් පැනි අවස්ථාවකත් ඇති වෙනවා. ශරීරේ පුරා ඉදිකටු වලින් විදින ගතියක් දැනෙනවා. දහඩිය නැතත් දහඩිය දැමුව විට සිරුරට දැනෙන අපහසුව වැනි තත්ත්වයක් තරං ඇතුළේ දින ඇඟ කසන ස්වභාවයක් ඇති වෙනවා. එවිට පරයන්කේ නැගී සිටීමට සිතනවා. මේ අවස්ථාව මොන වගේ එකක්ද? අරමුණේ සතිය පවත්වා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් කරුණයි. පළවෙනි වාක්‍යය නැවත කියවන්න. පළවෙනි වාක්‍යය. ආනාපාන අරමුණේදී පමණ සමා වෙන. ආනාපාන අරමුණේදී පමණක් අවස්ථාවල ශරීරයේ මහා තද ගතියකටපත් වෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මට ඕනේ දැනගන්න මේ දැනෙන තද ගතිය පුපුරන ගතිය පුපුරු ගන්න ගතිය එහෙම නැත්නම් තදගති ආනාපානෙ ඇතුළත එකක් විදිහට පේන්නේ නැත්නම් ආනාපානෙන් හිත පිට යෑමේ ලකුණක් විදිහට පේන්නේ කියන කාරණාව මේ ප්‍රශ්න කාරු ඉදිරිපත් කරන සභාවට බොහෝම වටිනවා. ඒක නැත්නම් මට උත්තර දෙන්න බෑ. ආනාපානය හරහද මේක දකින්න නැත්නම් ආනාපානෙන් හිත පිට ගිහිල්ලා කරදර බාධක විදිහට දකින්න කියන කට උත්තරේ මට ඕනේ නඩුවට හරස් ප්‍රශ්න විදියට. එතකොට පල්ලයට ඇහෙන්නේ නැති නිසා මම කියනවා උත්තරේ මොකද්ද? මේ පුපුරු ගන්න ගති, තද වෙන ගති කියන්නේ ආනාපානයේ හිත තියේදී. එතකොට මගේ වචනයෙන් කියන්නේ මේ ආනාපානයේ ඇතුළත විස්තර මේ පේන්නේ. මේ කියන්නේ ධාතු මනසිකාරයයට පරිලවන පෙරලන්න හදාන. අපි ඉටි ටිකක් ඝන ඉටි ටිකක් පත්‍ත්‍ච වාදනයක් උඩ දැම්මොත් කබලක් උඩ ක්‍රමයෙන් ඉටි මෙලෙක් කියලා දිය වෙනවා. ඉරසි ද්‍රවයක් බාටපත් වෙනවා. ඒතරට ඝණය ද්‍රවයක් බාටපත් වෙන එක බලන්නේ ලස්සනයි. එහෙම තිබ්බම ආය ඝණයක් බාටපත් වෙනවා. මේ වගේ ආනාපානය කියන ගත්තේ ඒකකය ආනාපානය කියලා ගත්ත එක ඝණය දැන් ඝන විනිභෝගයට වැඩෙනවා. කැරිලා යන්න හදනකොට කුපුරු ගන්නවා, තද වෙනවා, තෙරපෙනවා වගේ. ඊයේ අපි ගත්ත සූත්‍රයේදී සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා කයේ හිත වික්ෂිප්ත වෙනවා කියන. ආනපාන එක තැනක තිබුණ එක හැම තැනම තියෙන පුපුරු ගහන ගතිය ඉන්න පටන් ගන්නවා. ඇත්තටම මේක භාවනාවේ දියුණුවක්. ධාතු මනසකට යන්න හදනවා. නමුත් යෝගාවචරය බලාපොරොත්තු දෙයක් නොවේ නිසා යෝගාවචරයට පිටදෙන කරප්පන් වෙනවා. එහෙම නැත්නම් වක්කාර ගති පහල කරනවා. ඉතින් යාට කියන්න ඕනේ මේක ඉස්සරහට යන්න නම් මේකට වෛර කරන්න එපා. මේක ටිකක් වේශ කරයි හරියට වෙරළු ගෙඩියක් ඉස්සලාම හපනකොට වගේ. නෙල්ලි ගෙඩියක් ඉස්සලාම හපනකොට වගේ. උලක් කොලයක් ඉස්සලාම හපනකොට වගේ පැංගිරි ගතියක් තියෙනවා. නමුත් ඔක ටිකක් ඉස්සරහට ගියාම නෙල්ලෙකදී පැණිලා වෙනවා. මුලත් විතර කිසි ගහ වෙනවා. වෙරළු වලත් රසයක් එනවා. ඒ නිසා මේක දැන ඊගාදාසේ දැනගෙන යන්න ඔක එන්නේ නැහැ. ආවට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේදී අද කළ දෙන්නේ මේක හරි දෙයක්, සෞඛ්‍ය සම්පන්න දෙයක්. මේක ගොඩාක් කෝල කරන්න එපා. ඔක ඔක සුබ ලකුණක් කරගෙන යන්න බැලුවොත් ඔක තියෙන මේ අමීරියාව නැති වෙනවා. මේක භාවනා ධර්ම සාකච්ඡාවේදී හම්බෙන උත්කෘෂ්ඨ ඵලයක්. ධර්ම සාකච්ඡාවේ නැත්නම් මෙයා පශ්චාත්තාප වෙනවා. ධර්ම සාකච්ඡාවේදී හරියට සංනිවේදනය වුණොත් ප්‍රශ්න අහන අහණේ කරක් නෙවෙයි මුළු සභාවකටම මොකද්ද පණිවිඩයක් හම්බ වෙනවා. ඒක නිසා මේ වයිදී හරියට උත්තරේ ගන්න ලිඛිතව තිබුණාට බෑ. මට සමහර විටක ප්‍රශ්න කරුගෙන් හරස් ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා. එතකොට නම් නඩුව එදාම ඉවර කරතයි. නැත්නම් නඩුව කල්ලායි. නඩුව පැවැත්ත කරලා. එහෙම ගමන් තේරෙනවද? දැන් මොකද එතකොට අනිත් දවසේ පරිගණකයට තමන් ගන්න ආදර්ශය. මේ ධර්ම සාකච්ඡා මේ ලාභේ මොකද්ද? අතහැරලා දාන්නන්නේ ගණන් ගන්න එපා. බුලත් එක කරනකොට ඉසල ඉසල බුලත් කියලා ගහනවනේ. කට රතුනාට පස්සේ කියලා ගහන. අපේ අම්මා කවදාකවත් මුල් බුලත් එකට කියලා ගහන්නේ. ඒක ගිලිනවා මොකද ඒ ටිකේ තමයි අර මේ සාරගතිය තියෙන්නේ. ලොකලක් හැපුවට පස්සේ අම්ල වෙච්ච බඩට අමියාව ආපු බඩට කුලත් ටිකක් කාලා කුලත් වල තියෙන මුල් සාරේ දාපු ගමන් අමියාව කපලා යනවා. ඒක එළියට කෙල ගැහුවට පස්සේ කුලත් ටිකේ කුලත් ටිකේ කියන්නේ නිකන් රස තියේ වැඩක් නැත්තේ. ඒකේ නෙල්ලි ගෙඩියක් කනකොට මුලින්ම කටට දා ගන්නකොට කොහොමවත් දැන් තිත්ත. අපිට කිව්වොත් එහෙම දෙයයන්ාන්දර කතා කරලා අයිය අද්ද ඉන්නේ උඹට බැරිද මේ නෙල්ලි ගෙඩිය තීත්ත නැතුව හදලා දෙන්න කියලා දෙයයන්ාන්ද කියලා බම්බු ගාගන්න කියලා. පුළුවන් නම් කම බැන්නේ නෑ ඒක කියලා මොකද පළවෙනි තීත්ත තීත්තුනා මොකෝ වතට බැඳා වෙනවා. ඔට්ටුයි. තේරෙනවද? හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. එහෙම කරන්න අපිට chance එකක් නැහැ. ඕවා නිකන් හිතලා ගන්න ප්‍රශ්න. අර දැන් ආනාපාන අරමුණෙන් අයින් වෙලා මේකට යන්න බෑ මේ ආනාපානේ ඇතුලේ තියෙන එක. ඊයේ පාර ওই ප්‍රශ්නය වඩ පස්සේ මම කිව්වේ දැන් මෙතන අපි මේ කොළඹින් ඈත මිනිස්සුනේ. ඉතින් අපේ පැත්තේ කියන කොළඹට 70 70 ගණන් දුරයි පෙරදෙන්නේ. කටුකෙට යන්න අහනවා. කොළඹ කටුකෙට යන්න. ඉතින් කොච්චර අමාරුද හොයාගෙන ඉඳලා දැන් වන් වේ යන්න තියෙන්නේ. ඉස්සර වගේ නේ හරියට ඒ පාරේ ගියේ නැත්නම් යන්නත් දෙන්නේ නැහැ. දැන් කටුගේ අන්දම හොයාගත්තා යියම්කෝ. ඔයා ගිහලා කටුකේ ඇතුළට ගියාට පස්සේ ඕක ඇතුලේ එන්න විස්තර සුගයක් තියෙනවානේ. ඒක එක කාමරේ අවුරුදු 6000 7000. දැන් ඒව එකක් බල බල ඉන්නකොට ගැහුවොත් මං කටුකේ දිහා බලන්නද මේක බලන්නද කියලා ඕක ඇතුලේ ගියාට කටුකේ බලන්න බෑ. දැන් කටුකේ ඇතුලේ ඉන්නේ. ඉන්දා ඕක ඇතුලට ගියද ධානය බලන්නේ නැහැ. ග්‍රහලෝකකාරය ඇතුලට ගිහලා දෙනවා. ඈ ඇතුලට ගියපස්සේ ග්‍රහලෝකකාරය කොහෙද තියෙන කියලා ඒකෙත් පේනින්ද කියනවා. තේරුම් ගන්න මේ ග්‍රහ ලෝකාකාරය ඇතුලේ තියෙන දැන් ප්‍රෝග්‍රෑම් එක යනවා. ආයේ ග්‍රහ ලෝකාකාරය බලනවද ප්‍රෝග්‍රෑම් එක බලනවද කියලා දෙකක් කරන්න බෑ අපිට තියෙන පොඩි. යන්නේ ආනාපානෙ ඇතුලේ ඉන්නේ දැන්. ඒකයි මම මේ පෙන්වන්න දෙන පොයින්ට් එක. ඔතෙන්දී ආනාපානයේ බලන දෙයයි කියලා දෙකක් අවස්ථාවක් නැහැ. පෙන්නේ දැන් විස්තර විතරයි. විස්තරවලට ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේක ඇත්තද වැරදිද සමතද විපස්සනාවද අනම්මනන් ඒකට කියන්නේ මේ අමාරුවෙන් කටුකෙට ඇවිල්ලා දැන් කටුකේ ඇතුලේ බලනවා වෙනකොට දැන් ආය යවුවොත් දැන් කටුකෙට යන්නේ කොහොමද කියලා කියයි ගොරකෙක් නේක කවදාහත් කොළබයිවිලා දැන් මේ කටුකේ ඉඳගෙන අහනවා කටුකෙට යන්නේ මොකක්ද ඒ නිසා ඔය තන්නේ කර මූල ධර්ම ප්‍රශ්න කවදාවත් ආයෙ ආනපානිය ඇතුළට ගියාට පස්සේ දැන් ආනපානියෙන්නද ඇතුළේ ඉන්නද කියලා දෙකක් නෑ choice එකක් නෑ අපිට ඇතුළේ තමයි ඉන්නේ සැක කරන්නේ. සැක කරන එක අමනකම. ඔබේ වේන ඥානයක් වගේ, විමසුන් නොනක් වගේ. ඒකට ඩොක්කක් මල්ලා කියන්නේ මේක බං. ඔය වේන විත්ත ටික බලපන්. මේ හොඳ වැඩි මෑණියන් ඉතුතිවන් දෙනෝනේ මේ අවසල ගත්තට. තව කවුරුහරි ඉන්නවද මේකට? වෙන මොනවාරි කියන්නේ ඕ පිසුදු කරගන්න හොඳ තැන මම කෑ ගැහුවට ගණන් ගන්න එපා. වයින් එක ඇගීම ගැහේ. ඌ මයික් එක නෑ මයික් එක නෑ. කොහෙද නිින්ද ගිහිල්ලා. මේ සමතේ ඉන්නකොට වේදනාව සැරයට නැති වෙලා යනවා. ඒක විශේෂයෙන් දැනුණා. කියන්නේ ඊයේ නවදේශනාවකදී අවස්ථාවක් මට දැනුණා. ඊපස්සේ ඒක පසුදා පරංග භාවනාව ඒක දිගටම පැහැදිලිවම පවදවන්න. අධ්‍යයනයක් වුණා. මේකට මේකට සම්බන්ධ නැහැ. ඒ වගේ තිනකොට ප්‍රකාශය හොඳයි. නමුත් මට කියන්න තියෙන්නේ ඔය නත්තල් හැමදම හිටින්නේ නැහැ. අවුරුද්දක දවසක් නත්තල් හිටින එදාට සොඩියක් තියෙනවා. නැති වෙච්ච දවසේ ආයේ ආයෙත් ලෑස්ති වෙනවා. ආයෙත් આવොත් ආයෙත් නැති කරගන්නේ නැහැ. මොකද එන්නේ යණ්ඩයි. යන්නේ එණ්ඩයි. ඔය ප්‍රේමණීය දවසේදී ප්‍රකාශ කරන්න හිතෙනවා. අනිත් දවසේදී වහා කණ්ඩ හිතෙනවා. දෙකින් එදා කියපු කට හොම්බේ උඩ ගන්න වටිනවා. කෝවත වේදනාව ඔය ඉහකහව අහගෙන ගිහිල්ලා මොකක්වත් බලා ගන්න බැරි ලාභත් වෙනවා. එදාටත් ඔය වගේම සතුටින් මයික් එක කරන කියන්න පුළුවන් නම් අන්න බුදු වෙනවා. ආසී ඇදීනි ස්වාමීන් වහන්සේ අද නම් හොස්ත කරන්න බෑ. පට්ටම් ගත්ත තැනින්ලා hina මේ මේ වේදනාවක් ආවා කියලා hina වෙලා කියන්න පුළුවන් නේද? අන්න ඒ දාන්නම් ඔන්න ලොකෝ දියුණුවක්. දැන් අපි යනවා ලිඛිත ප්‍රශ්න වලට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා අද උදෑසන භාවනා පරයන්කේදී බුදුන් වැඳ නමස්කාර කර ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ ගතිමි. ඒත් මට සතිය පිටවා ගැනීමට නොහැකි විය. ඉන්පසු මම බුද්ධානුස්සතිය වැඩුවා. මෛත්‍රී භාවනාව වැඩුවා. අසුබයද තරමක් දුරට වැඩුවා. එසේ කරගෙන යන විට ඉබේම වාගේ ආනාපාන සතියට නැඹුරු වුණා. එතනින් පසු මා දිගටම ආනාපාන සතියේ සිටින ගමන් අනිත්‍ය මෙනෙහි කළා. පසුව ඒ මෙනෙහි කිරීම නැවති ආලෝකය හමුවේ මා බලාගෙන සිටියා. ඒ ආලෝකය ක්‍රමයෙන් විශාල වෙමින් යන හැටි මා බලාගෙන හිටියා. ආලෝකයේ ඇති වුණ වෙනස්කම් රාශියක් මම දැක්කා. පසුව එම ආලෝකය පැහැය ඉතා සුදු පැහැ ගන්වමින් වෙනසක් ඇතිව තිබුණා. ඒ මෙනෙහි කර අවසන් වූ විට මගේ සිතට ලොකු සැනසීමක් ලැබුණා. ඒත් ඒ සැනසීම ගැන මට දැන් කීමට විතරක් මතක නැත. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මම දැන් ඉන්නේ මෙතන යන සිතුවිල්ල දිගේ මා ආනාපාන සතියේ යෙදුණා. ඒ ඒ සියල්ල අමතක වන්නේ කුමක් නිසාදයි නොදැනෙමි. පහදා දුන මැනවි ඔබ වහන්සේට පින් සිදු වේවා. මේකදී වාක්‍ය දෙකක් ලියවෙනවා. මුලදිමත් කියනවා බුද්ධානුසසය කරලා බැලුවා මට සතිය පිළිටන්නේ නැහැ. අන්තිමටත් කියනවා මම දැන් මෙතන කියන කිව්වාට ගියා ඉන්නේ හිතියට ඒක හිතින්නේ නැහැ කියලා. එතකොට මට අහන්න දැක්තුයි මං අබුද්ධානුසසයේ හිතියව දන්න ගියාට හිත හිතින්නේ නැහැ කියන එක සතියෙන් වෙන එකක්ද අසතියෙන් වෙන එකක්ද කියලා. මට සතිය පිටන්නේ නැහැ කියලා කවුද කියන්නේ? ඊට පස්සේ මට ඕනේ කරලා තියෙනවා මම දැන් මෙතන ඉන්නේ ඒකේ හිටින්නේ නැහැ. මේක සතියක්ද අසතිය මේකට කියන්න පුළුවන්ද සතිය කියලා නැත්නම් මේක අසතියද කියලා මං ආසයි ප්‍රශ්න කරුගෙන් හෝ වෙන කෙනෙක්ගෙන් මත විමසීමක් කරන්න. එතකොට අපිට ලොකු ගැඹුරකට යන්න පුළුවන් මේ ප්‍රශ්නේ හරහා. මට සතිය නැති බව දන්නේ කවුද? එතකොට ඒකට සතියේ ගුණයක් විදිහට කියන්න පුළුවන්ද නැත්නම් ඒක සතියේ නැති නුගුණයක්ද? ඔව්. මේ ප්‍රශ්න කරු ලියන්නේ ඒක නුගුණයක් විදිහට සලකලා. කන්දස් කියාවක් විදිහට වැරදිලක් විදිහට අයියෝ උදාන සිදු කරන්න ගියා කරන්න බැරි වුණා. අයියෝ මම දැන් මෙතන ඉන්න ගියා හරියන්නේ නැහැ කියලා. ඉතින් හරියන්නේ නැති බව දැනගන්න එකත් මම දැන් මෙතන ඉන්නවා කියලා ඉන්න බව දැනගැනීමේ කිසිම වෙනසක් නැහැ. දෙකම වටිනා ගුණ දෙකක්, දෙකම මානසිකාරය, දෙකම භාවනාව, දෙකම කරුකටයුත්ත. එතකොට අපිට තේනවා වර එක මම දැන් මෙතන කිව්වම හිටිනවා. වර එක හිටින්නේ නැහැ. ඔක තමයි අනිත්‍යතාවය කියන්නේ. ඔක තමයි Tamanට මේක ආන්දමට්ටු කරන්න බෑ. නමුත් මම දැන් මෙතන කියන්නේ ගියා හිටියේ නැහැ කිව්වට ඊට පස්සේ පවදාවත් මට මේක ඉන්න බෑ කියලා දෙයක් වෙන්නේ නැහැ. අනිත් දවසක ඉන්න පුළුවන්. මෙන්න මේ දෙකම මම දන්නවා මම කියන්නේ ඒක අමාරුයි තේරුම් ගන්න. මේ දෙකේදිම සමහිත පවත් ගන්න පුළුවන්. මම දැන් මෙතන කියලා උත්සාහ කරනවා හිතිනවා. මම දැන් මෙතන උත්සාහ කරන හිතින්නේ නැහැ. දෙක මෙතින් මම නෙමෙයි හේතු බල ධර්ම. ඒක සති බලය. සතිය නෙමෙයි. සතිය උත්කෘෂ්ඨ සතිය මහප්පාවක්. ලැබිලා නෝ තේමස දන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්නෙට ප්‍රශ්න ලියන්නේ. ඉතින් මගේ යුතුයකම තියෙන්නේ මේකේ තියෙන උත්කෘෂ්ඨකම පෙන්වන්න අපි ගෙදර ප්‍රශ්න ලිව්වේ Tamanද නැද්ද? ආ හරි. ඔය මයික් එක ඔන් කරගමු. භාවනා කරන වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන අරමුණ සඵල කරගන්න බැරි වුණාට සිත පිට යන බව හෝ වෙන පිටිවිලි වෙන එක දැන ගැනීමම සතිය වහන්සේ කියන දේ සති බලය නිසා අපි බලාපොරොත්තු වෙන සතිය බලයක් කරගන්නනේ ඒක ඒක දිනු කරගන්නනේ අපි දැන් මේ භාවනා වැඩමුළුවේ මේ අපි මේ කරන්නේ සති බලය දිනු කරගන්න මිසක් නේ සමාධියක් ගන්න උත්සාහ කිරීමක් නෙවෙන නිසා අපි දැන් අද එක දවසකට ආනාපාන සති භාවනාව වැඩිනවා සමාධියක් වෙනවා ආයි නැති වෙනවා පරයන්ගේදිත් ඒ වගේ වෙනවා ඒකට ඒක ගැන අපි කලබල වෙන්නේ නැතුව දිනපතා කරගෙන යාම නේද කරන්න ඕනේ කියලා නම් ඒක මම උත්සාහ කළ දෙන්න හදන්නේ ඒකයි නමුත් ඔය කීවිච්ච ප්‍රකාශනයේ නැති තවත් ගුණයක් මම මතු කරන්න කැමතියි මේ වගේ මම බුද්ධානුසතිය කරන්න ගියා හරියන්නේ නැහැ. මම දැන් මම දැන් මෙතන කරන්න ගියා හරියන්නේ නැහැ. හරියන්නේ නැති වෙන්න හේතුව හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දේද කියන එකත් අපිට ලැබෙන අමතර ලාභයක්. එතකොට බලන්න පුළුවන් වැඩක් කරන්න ගියාම මම පිටපොටා දෙන්නේ හිතවිලි වලින්ද සද්ද වලින්ද වේදනාවෙන් මේ චරිත තුනක් මේ කතා කරන්නේ. ඔක්කොටම හිතවිලි නෙවෙයි. ඔක්කොටම වේදනත් නෙවෙයි. ඔක්කොටම සද්දත් නෙවෙයි. ඉතින් තමයි දැනගන්න ඕනේ හිත කැඩෙන්න ඇරලා වැඩියෙන් හිත කැඩෙන්නේ මොන ලකුණටද ඒක වටිනා රෝග තීරණයක්. ඒ මොකක්වත් කරන්න වෙන්නේ වැටුන කා හිත පිට ගියා කියලා අඬන්න පටන් ගන්නවා. ඔව් මොකක්ද කියන්නේ? ඔව් කොයි එකhari අඳුර ගන්න පුළුවන් මේ වැඩේ වළංගු දෙයක් බව දන්නවනේ. මේ හේතුඵල ධර්මයක් අනුව වෙන්නේ මම මේක මේකට කැමති වෙනවා මේකට අකමැති වෙන මනුස්සයෙක් කොහොමදක්වත් භාවනා ජීවිතයක් ලබන්නේ නැහැ. අඩු ගානේ දැනගන්න ඕනේ කාටවත් භාවනාව 100ක් හරියන්නේ නැහැ. කැඩි කැඩි තමයි වෙන්නේ. ඒකයි අපි දත්ත සූත්‍රයේ බිකුණුකස්ස සූත්‍රයේ බුදුහාමර දේශනා කරනවා. කායන වචනය හොඳට ඉඳද්දී පණිදිහ කඩලා යනවා. අපනිදහවට වැඩෙනවා. එතකොට ආයෙ පණිදියක් ඇති කරන ආයෙ කරපන්. එහෙම නැත්නම් මේ රත්තරන් බඩුවක් සුද්ධ කරනකොට ගින්නේ දාලම කරන්න බෑ. වතුරේ දාන්න ඕනේ. වතුරේ දාලම කරන්න බෑ. ආයෙ ගින්නේ දාන්න ඕනේ. ගින්නේ වතුරේ ගින්නේ වතුරේ කී සැරයක් කරලාද රත්තරනේ අපි තෙල් කුණ කපන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් අය මේ ගින්දර දාන වතුර දාන කියන හරි චපල වැඩක්. ගාල්ලේ මහ මේ දහනායක මහත්තයා වගේ UNP වෙනවා ශ්‍රී ලංකාව වෙනවා කියලා බැන්නට දේශපාලන කියන්නේ කොහොමද කරන්නේ? තොණ්ඩනේ ඔක්කොම කරන්නේ. තොණ්ඩ තමයි ආණ්ඩු පිටවන්නේ. රජුන් හදන්නේ තොණ්ඩ මොකද උබලාගෙන ඉන්නවා. කොයි පැත්තද යන්නේ? මේ වගේ භාවනාදී කෙලෙස් අපිට ගහන්නේ කැත විදිහෙන් නම් කෙලෙස් වලට ගහනවනේ කැත විදියට. කෙලෙස් අපිට ගහන්නේ මායාවී විදිහෙන් නම් කෙලෙස් වලින් ගහන්නේ මායාවී විදිහ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන හැම පැත්තටම ගහන්න. ඒකෝට අපි දැනගන්න ඕනේ කැඩෙන බවවත් දැනගන්න මේ ඉතනකට අපි ඉඳන්නේ. නැත්නම් ඒකවත් දන්නේ නැහැ අපි තනටි අපි හිතනදී අපිට කරන්න පුළුවන් කියලානේ. නමුත් අපි මේ පරාදයේ තුල වැරදීම තුල තියෙන මේ ධර්මෝජාව ධර්ම රසය මතු කර ගන්න බැරි නම් අපේ තියෙන මට එතකොට පේනවා මේ මනසේ අනිවාර්යයෙන්ම සමාධියට ලැබැයි වෙච්ච නතු වෙච්ච ගැති වෙච්ච කෙනෙක්. සතිය අඳුරන්නේ නැහැ. සතිය අඳුරන මනසයා නම් hina වෙලා හරි. හරි ගියානම් හරි ඒත් හොඳයි හරි ගිය නැත්නම් ඒත් හොඳයි කියලා දෙකටම සමහිතාව මනස වටන්න බෑ මාර්ගය. ඒ සමේ ප්‍රශ්න විග්‍රහ කිරීමම ඇති මේ ප්‍රශ්නෙට උත්තරේ. බුද්ධානසේ කරලා කිව්වා කරන්න කියන්නේ. ඊට පස්සේ මම ආන සුබේ කරන්න ගියා මෛත්‍රී කරන ගියා හරියට ඕකට බලනකොට ආනපනිය ඇවිල්ලා ඊට පස්සේ ෂෝක් එකට භාවනා වෙනවා ධම්ම ජීව හම්බුනොත් පින් සිද්ධ වේවා කියලා ඕන්න කරනවා මගේ ඇති දෙයක් ඇත්තේ නැහැ ඔය කොයි එකට හරි යන්න ගියාම ඊට ඥානවන්න තමයි ඊට පස්සේ මම දැන් මෙතන හිටියා කියනකොට ඊටින් නැහැ කමන්නේ කියලා ඉනකොට ආයෙත් මම දැන් මෙතන ඒ හොඳට භාවනා කරනවා කියන පැහියේ දැන් හොඳ හාමුදුර කෙනෙක් කාට කියලා ප්‍රසාරං කියනවා අනේ ගාමිණී මට ඕන වෙලාවක් ඕන විදිහකට ඊයෝ පවත්තන්න පුළුවන් කියලා රාමතුරු මේ මනුස්සයා ගණන් ගත්තේ නැතිලු. ගණන් ගත්තම හොඳයි මහත්තු එනන් ගිහිල්ලා රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු. ඒ වගේ තෝ නිය අඳුර පිටු කතා කරනවා. මේ මට කියන රිලව් බලන්න එපා කියලා මොකද කියලා කිව්වා කියලා භාවනා කරන්න යනකොට රිලෙත් ඇවිල්ලා ඉපිට බැලුවා. තාපෙත්තම තව කිලෙත් ඇවිල්ලා ටික වෙලා ගියා මුළු චිත්‍රේම රිලව්. ඊවන්ට ඒතොල මේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් අර අරහංසුක වගේ ලව බලන්න එපයි කියලා ඉන්න ආරිය ක්‍රීලව මොකළු කරනවා ඒ කැලේ වල අතර රිලෙවෙත් නැති ඒතුආලෝ මේ ආංශුක බලවන්තයි මායාකාරේ දැන් ඊට පස්සේ නිදා ගන්නත් නැහැ ඇත්තකව අහන්න බෑ බලපොගම නිලා ඊට පස්සේ පහුවෙන්ද ගෞරව සම්ප්‍රයුක්තෝ ගිහිල්ලා ආංශරණ කරලා කවලු මං ගැදින් වැරද්දක් වුණේ නමර සමා වෙන ස්වාමීන් වහන්සේ මම එදා ලොකු වහන්සේතුමීම කිව්වා ඔබ වහන්සේ මට රිලව් බලන්න කිව්වා එදා ඉඳලා අද දක්වා ඇද්දක වම් ගොම රිලව් කරනවා හොඳයි මහත්තු වෙනම් කියලා අද ඉඳලා රිලව් බලන්න කිව්වා අනේ දැන් රිලෙවෙක් ඉන්නම කියලා බැලුවොත් එක එකක් අත්තද භාවනා කරනවලු කරනවලු කරනවලු රිලෙව් බලන්න කවදාකවත් එන්නේ නැතිලු ඊට පස්සේ ගිහිල්ලා කොළා මේ ස්වාමීන් වහන්සේ උපාන්තේ බලන්න කිව්වා දැන් පේන්නේ නැහැ කිව්වා ඊට පස්සේ කොළු ඔච්චර කල් ඇවිල්ලා භාවනා කරුවා කිව්වට පේනවනේ මොකක්වත් නැහැ කියලා රිලව බලන්න එපයි කිව්වොත් පේන හරියක් පේන්නේ රිලව. රිලව බලපන් කිව්වොත් ඒක එකක් නෑ. ඒ වගේ මම දැන් මෙතන බලපන් කිව්වොත් පලාසක මම දැන් මෙතන නෑ. මම ඊයේ ඉන්නේ. ආ හෙට ඉන්නේ. මේ මේ ඔක්කොම වෙන්නේ මම දැන් මෙතන ඉඳගෙන වෙන්නේ. එයාට වෙන්නේ මගේ හිත පිටිපසට ගියා. මගේ හිත ඉස්සරහට ගියා. මගේ හිත වෙන දැනකට ගියා. මගේ හිත වෙන හිත ගියාට මේ මම දැන් මෙතන වැඩි වෙන්නේ. තේරෙනවද මම කියන්නේ? මෙතන ඉඳගෙන මම දැවෙන. ඉතින් ඒ මන දැයිදලා මේ ආංක ඕනිමක් කරලා දැම්මට මම දැන් මෙතන කියලා බනනකොට මම දැන් මෙතන නැහැ. ඊට පස්සේ කිව්වොත් මම දැන් මෙතන ගන්න මේපා. පුළුවන් තරම් අතීතන හිටපන් කිව්ව. ඒ මනුස්සයා මම දැන් මෙතන ගන්න විලංගු දාලා බැඳා වගේ වැදෙනවා. ඉතින් මේ හිතේ මේ කරන කෝලම් ටිකට මෙච්චර පෙට්‍රල් කොච්චරද? ඔබට වීලුවට ගණන් කරගෙන යන්නේ ඒකද කියන්නේ. මම දැන් මට නම් දැන් නම් මට ඒක වීරුවක් වගේ අනේ පටන් ගන්න කෙනාට ඒක වීරුවක් නැතුව ඇති මොකද මේ ගැඹුරක් මේ කතා කරන්නේ නමුත් බාහන ඔච්චර ඔලුවට අරගෙන කවදාවත් බාහන කරන්න බෑ එතකොට ඒ කියන්නේ දනුකන්දේ කියනවා වගේ හරියන්නේ හරි බලච්චාය වන් වන් දීලදී හරි මම කතා නොකර ඉන්නවා පොඩි පිංගක් නෙමෙයිනේ බාහන හරි නොගියද ඔය ඒකම දැන් කියන ඉන්දියානකොට ඉබේම බාහන හරියනවා ඒ නිසා අපි යන්නේ උපක්‍රම දෙනවා යම් යම් ක්‍රමවේද දෙනවා. නමුත් එකම ක්‍රමයක්ව 100%ක් අංග සම්පූර්ණ නැහැ. Taman දැනගන්න ඕනේ එහෙන් ගන්නවා මෙහෙන් ගන්නවා කොහොම හරි කරලා ජාම බේරගෙන යන හැටි. ඔය පණිදාය භාවනා අපණිදාය භාවනාන බුදුහාම කියනවා යම් කිස් යම් කිස් මින්චි ආසාදනීයේ නිමිත්තේ චිත්තං අභිරමති කියලා. චේහිත ප්‍රසාද නිමිත්තක දාලා බේරගෙන ඉන්නේ වෙලාව. ඉතින් මම සමහර වෙලාවට කියනවා ඒක හොඳ නෑ. හොඳටම නිදිමත එනවනේ. පොඩ්ඩක් රාග නිමිත්තක් දාන්න බලලා টොප් එකට ඇහැරලා එනවා. ඔය ඕකට ඔක් කියන්න එපා පිටතන් වල දීලා මේ ආමසෝ මේ රාග නිමිත්ත දාපන් කිව්වයි කියලා. ඒ නැත්නම් උන්ටම තද වෙච්ච වෙලා කාටද බැනපු වෙලා කාටද බැමින වෙලා කාරියෝ පොඩ්ඩක් මතක් කරන් නිින්දාගෙන ඉන්නකොට නිින්ද වාෂ්පීකරණය වෙනවා. නැත්නම් හොඳටම රාගෙන් රත්ලා ඉන්නව හොඳටම නිදිමත වෙන එක කල්පනා කරන්න බෑ. අර දැන් මේක ඩිස්චාර්ජ් කරගන්න. ඉතින් වාගෙන වෙලාවට ගිහිල්ලා මේ නූල් බඳින්නයි ස්තෝත්‍ර ගායනා කරන්නයි වත්කවි කියන්නේ ගත්තොත් මල කෙලියයි. ඇතුලේ බඩු තියෙනවා. ඒකට මේක තියෙනවා මේකට ඒක තියෙනවා ඌසලා මූට ගහන්න ඕන ඌසලා ඌට ගහන්න ඕන එතකොට තමයි පාර දෙන්නේ. යුද්ධයක් කවදාකවත් කරන්න බෑ ආයුධවලින්. යුද්ධ උපක්‍රම තියෙනවනේ යුද්ධ යුද්ධ දෙබලම හරවලා ඌටම විදිහව ගන්න හදා ගන්න. ඌම ගිහිල්ලා උන්ගේම පාස්චේට වෙච්ච යාන හදපදා තමයි යුද්ධෙන්නේ. ඒ නිසා මේ හතනේ තේරුම් ගත්ත විඤ්ඤාණය මේ භාවනාව කියන එකේ තියෙන තේරුම් ගන්න අවුරුදු 7-8ක් යන විදිහ තියෙනවා. තේරුම් ගත්තට පස්සේ පේනවා මේක ළමා සෙල්ලමක් තරම්වත් මේ පෙට්‍රල් පුච්චන්න මානසික අතතියක් ගන්න දෙයක් වෙන්නේ නැහැ. ඉන්න දේ ඉන හැටියට දකිනවනම් මොනම ඒකේ මොනම ශිල්පයක්වත් නැහැ. අපි වෙලා තියෙන්නේ එන දේ මොනම දෙයක්වත් පිළිගන්න කැමති නැහැ. නැති දේවල් මොනවදෝ හිතාගෙන ඉන්නවා. ඒක නිසා විශාල සංවේදන ප්‍රශ්නයක් විතර තියෙනවා. ඒක ධර්ම සාකච්ඡාවෙන් අපි මේ පිසදලා ගන්න ඕනේ. ලිඛිත ප්‍රශ්නේ පමණයි සම්බන්ධව මට අවසරයි මේකේ මේ මේ ප්‍රශ්නේම සඳහන් වෙලා තියෙන විදිහට බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුබේ වැඩුවන් පස්සේ ආනාපාන සතියේ නැඹුරුණා ඉබේම නැඹුරුණා කියලා දෙනවා. ඊට පස්සේ ආනාපානයේ සිටින ගමන් අනිත්‍ය මෙනෙහි කළා කියලා නැවත කියනවා. ඒ වගේ ඒ ඉතින් පැහිකම්. ඒ යන්තම් අනිත්‍ය ආනාපාන කරනකොට පස්සේ ඒකෙන් අනිත්‍ය දුක මෙනෙහි කරනවා. මොන්නම දෙයක්වත් එන දේ බාර ගන්න කැමතිත් නැහැ. එන නැති දේවල් අපේක්ෂා කරනවා. යන්තම් වේ පාට දා ගන්නවා ආනාපාන සතිය කියලා. අනිත් පැත්තට ගන්න ඩෝ කාලා කියලා මම අනිත් දුකාන තමයි නේද. මේ ඉච්චකල් ඉති බුද්ධානුසතිය. මේ පැත්තේ ඉන්න කඩාගෙන හැපදෙනවා. ආයෙ හැපදෙනවා. පාරේ නැදි ගන්න ආනාපාන සතිය නිකන් සාමාන්‍ය හුස්මේ හිත පාත්තනවා කියන එක කෙරෙන්නේ. ඒ වුණත් අන්තිමට මේක මේ කතාව ඉවර දෙන්නේ මොකද්ද කියන්නේ? ශෝකාන්තකින් නෙවෙයි. හොඳ තැනකින්. ඒකල කියනවා මම මේ මම දැන් මෙතන කියන තැන ගන්න ගියාට එතන හිත හිතින්නේ නැහැ. ඉතින් හිත හිතින්නේ නැති බව දන්න එක කොච්චර වටිනවද? මොකද මම දැන් මෙතන හිටියයි කියලා පජකමක් හම්බ වෙනවයි. මම දැන් හිතේ හිටියේ ගියා හුලන් තමයි නිකන් තමයි. ඒක හරියේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි ගියා නම් ඒත් ප්‍රශ්නයක්. පොඩි කාලේ රබරට ගහනවා ජිල් බෝල වලට. ජිල් ගෝලේ ගහපුවම ජිල් ගෝලේ හම්බ වෙනවා රබරට ගැහුවට පස්සේ දිනන්නේ රබරට. ඉතින් වැඩකුත් නැහැ දිනුවයි කියේ. ආයතින් ගියා රබරට ඕන තරම් අවුල ගන්නවා. ඉතින් දිනුවයි. පොඩි දිනුවක් තියෙනවා ඉතින් මම දක්ෂයි කියලා. ඒ වුණත් අන්තිමට ගොඩාක් රබරට හම්බ වෙනවා. මොකටද වැඩි? රබරට වැරදුනයි කියලා දෙයක්වත් නැහැ. ජිල් ගෝල ගහනවා වැඩ. භාවනාව ජිල් ගෝල ගහින්නට ගන්න අරකයි. රබරට ගහින්න කියලා ගන්න. හරි ගියයි කියලා තමයි නේ රබරට. වැරදුනයි කියලා හම්බ වෙන්නේ රබරට. ඊගාව කන්නේ තත් රබර් රෝලේ තරම් තියෙනවා. කැලේකට ගියාම ඕන තරම් අවුලගෙන ඉන්නත් පුළුවන්. යන්නේම ගන්නවා මිසක මේ මහා ලොකෝට ගත්තොත්. සෝරි කියලා තමයි කියන්න වෙන්නේ. අපි හැමදේම බදලල්ලන් ගන්නවා. බුදුහාමර කියලා තියෙන මේක අල්ලපන් සුකනම් මේ විදිහට කඩුවක් අතගත්ත මිනිසෙක් වගේ කඩුව ගිලින දෙන්නත් එපා. හැම කෝණයකටම හරවන විදිහට කඩුව සුකනම් මේ විදිහට අල්ලන්න ඕනේ. අමෝර ගන්න එපා. අමෝර ගත්ත කඩුවක් ගන්න බෑ. කඩුව ගහන්න ලස්සනට නැමිලා යන්න තියෙනවා. ඒකේ අමෝර ගන්න එපා. ගිලින්න දෙන්නත් එපා. කඩුව ගිලිුණොත් අතෙන් එන්නේ ජීවිතේ කරන්නේ. ඒ කඩුව අල්ලන්න ඕනේ ඕන පැත්තකට හරවන්න පුළුවන් විදිහට දෙලිවියත් එන්න. ඉතින් ඒක ඉගෙන ගන්න ගොඩක් කල් යනවා මොකද අමෝර ගන්න පුරුදු මිනිස්සු. අහුවෙච්ච දෙයක් මෙසිකලා අල්ලනවා. ඉතින් ඊට පස්සේ අත කපා ගන්න. මයික් එකට කතා කරන්න ඕනේ. සයින්හන්ත මම තේරුම් අරගෙන තියෙන්නේ භාවන පරයන්කය හෝ සක්මනේදී මම යමක් ගන්න උත්සාහ කරන්නේ නැතුව වෙන දේ ගැන සීනුවනින් බලාගෙන ඉතිහාම ඉතින් ඒක හොඳ පැතිස් තියෙනවා ආයි වැරදෙන පැතිස් තියෙනවා ඒ දෙක තේරුම් ගන්න එක සතිය සතිය ලැබීම නේද කියලා මම හිතන්නේ භාවනාව මම හිතනවා මම කිව්වට සමහරවල් මම ධර්මයක් කියන්නේ මම කියලා කියන්නේ මට තේරෙනවා පට ගන්නකොට වැරදෙන විදිය හරි හරියන විදිය හරි බලාගෙන සීමාවෙන් යමක් ලබා ගන්න උත්සාහ කිරීම වැරදි කියලා මගේ වෙලා තියෙන අපි පුරුදු කරලා තියෙන්නේ ප්‍රතිඵල පස්සෙන් බයන්නේ. අපි අධ්‍යාපන ක්‍රම එහෙමනේ ආර්ථිකය එහෙමනේ ඒක නිසා අපි හැම වෙලාවම දිනනකොට තෑග්ගක් දෙන වර්ධිනකොට දඬුවම් කරනවා. ඒ ක්‍රමේ තියෙන්නේ අපි. ඒ නිසා භාවනාදීත් අපි තක తీරු මොට අම මොවගොඩ මොට්ටල ක්‍රමේ පාවිච්චි කරනවා. දුස් කියන්න බෑ. අපි ඒක தත්ත්වගත වෙලා තියෙනවා. මේක කියන්නේ මොටිවේෂන් තියෙනවා. අපි මොටිවේට් වෙන්නේ ප්‍රතිඵල අනුව. මොකද බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ මොටිවේෂන් තියරි එකත් ඇති කරලා දානවා. මොටිවේට් වෙන්න දෙයක් නැහැ. මොටිවේෂන් එකක් තියෙන හැම වෙලාවෙම ටෙන්ෂන් එක තියෙනවා. යම් දෙයකට අපි තල්ලුවක් හදද්දී හැම වෙලාවකම හරියි නැත්තම් වෙන්න තියෙන ආතතිය තියෙනවා. ඉතින් අපි හිතන මොටිවේෂන් එක ලොකු දෙයක් කියලා. නමුත් මොටිවේෂන් එක වෙන්නේ ඊට පස්සේ දෙපැත්තම පත්තු කරනවා. ඉතින් මොටිවේෂන් නැත්තම් අපි ඉස්සරහට යන්නේ නැහැ. මොකෙන්ද තල්ලු කරන්නේ? එනිසා රහතන් වහන්සේට පදා ගන්න බෑ. රහතන් වහන්සේ නමකට මම අරක දෙන්නම් මේක දෙන්නම් කියලා රවට්ටන්න බෑ. ඉතින් රහතන් වහන්සේ නම වැඩක් නෑ මිනිස්සුන්ට. Taman ඕන වැඩේ කරගන්න බෑ. එහෙම නැතුව සිටිබිලිස් කෙනෙක් අල්ලගත්තොත් දීපු ගාන හැටියට ඕන දෙයක් කරගන්න. අපේ හිත ඇතුලේ තියෙන මේ தත්ත්වදී මේක අනිත් පැත්ත හරවමයි කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. හැබැයි මේක විහිළුවකට දාගන්න පුළුවන්. අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් පාවිච්චි කරන මැෂින් එකක් වගේ. කවුරු හරි පගාවක් දුන්නොත් අපි නටනවා. කවුරු රාග දැනුම අර එක කවුගම අපේ රාගය ඇති වෙනවා. කවුරු හරි ද්වේෂය කරනවා ඇති වෙන්නේ මොකද්ද අපි දාතියේ කියන්නේ. අපිට අඩු ගන්න දැනගන්න පුළුවන් නම් මේක දකින්නකොට මට රාගය ඇති වෙනවා මේක මේ වස්තුවේ තියෙන එකක් නෙමෙයි මයි ළඟ තියෙන එකක් කියලා පොට්ටක් නිදහස්. එහෙම නැත්නම් මේ මනුස්සයා මට බයිනවා. ද්වේෂය තියෙන්නේ මෙයා ගාව නෙමෙයි මගේ හිතේ කියන එක දන්නවනම් ඕන දෙයක් කරගන්න කියලා අපිට දුරස්ත කරන්න පුළුවන්. ඒක ඒක දකින්න අපේ මානසිකත්වයේ ඉඩ නැහැ. අපේ මානසිකය කියන්නේ මම ජීවිතයක් හරි එයා තමයි මට තාගැති. එයා තමයි මට ද්වේෂය ඇති කරේ කියලා අපි මේ අර කොනේ ඉන්න කාගෑරි ඔළුවට දානවා කැකිලි රජුගේ තියෙනවා. ඉතින් මේක අනිත් පැත්තට බලන් ඉගෙන ගත්තට පස්සේ උද්දී ඉඳලා හැඳ වෙනකම්ම මේ ජීවිතය කියන්නේ ජෝක්යක් විතරයි. ගන්න කියලා මොනම්ම දෙයක්වත් නැහැ මේ තීරම සැමියල් රුද්‍ර කුරුලා වගේ. අනිත් කවුද අනිත් දෙන්නගේ නම? ඇනස්ලි ඩයස්ලා තමයි. අම්මු ජෝකර්ලා. හැබැයි ඉන්නේ උල් කයි කෝට් ගන්න පුම්බගෙන මම අරයා මෙහා කියන්නේ හිටියට මොකද අම්මු ජෝකර්ලා වැත්ත කරලා දින ඇනස්ලි ඩයස් බලෝ වගේ අමාරු සෛල තියා බලනවා වගේ තමයි වෙනදාම තමුණු තමාරිස් තමයි හැබැයි. ඒ කතා කරන තමුණුත් මොකක් හරි නාඩගමක තමයි ඉන්නේ. ඉතින් මේක දකින්නට ලෝකයා කැමති නැහැ. ලෝකයාට උනේ තාන්න මාන්න මේ පත්තල. ඉතින් ඒක දිහා බලනකොට පේනවාට පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හදනකොට අපි කියන්නේ ඔයා අම්මා වෙන්න, මම තාත්තා වෙන්නම්, ඔයා බබා වෙන්න. ඒ නාඩගමක් තියෙනවා. ළමා නාඩගමක් තියෙන මේක සන්තෝෂ වෙන්නේ නැත්නම් මං හිතන්නේ විවිලෝ කියලා මොනවක් කරන්නම් කියන්නේ. අපායට ගියත් කරන්න දෙයක් නැහැ. මෙච්චර ලේසියක් නැහැ නේ මෙච්චර 35ක් නැහැ නිසා මේකේ ඉන්නකන් ජොලිය ඉන්න එකයි තියෙන්නේ. භාවනා කියන්නේ මේකයි. ඒක මේ ලස්සන තියෙන්නේ බුදුචාරිත්‍රාව ගැඹුරකින් පෙන්ලා දෙනවා ජොලිය කියන එක. ජොලිය පෙන්ලා දෙනවා බොහොම ගැඹුරු ධර්මකින් පාළි හරහා විනය හරහා ධර්මය ලබනවා නිට්ටරෝම සැනසෙල්ලේ හිටපල්ලා. එහෙම හිටියේ නැත්නම් උඹලා ගැන මට වගේ කියන්නත් බෑ. ඉතින් උඹලා තැවෙනවා නම් තැලියන්න. මං කියන්නේ තැවෙන දෙයක් කියලා මනෝසාධන භාවයේම පිනක්. නමුත් අපි අපිට තේරෙන්නේ නැහැ ඒ නිසා වෙයි සාකච්ඡා කරන්න ඕනේ මේ හැකි සංඥාව දින කට්ටිය විතර සාකච්ඡා කරනකොට සමහර විතකේ ලෙඩේ අනික් අයට බෝ වෙනවා වෙන කමයක් නෑ මම හිතට අපි විනාඩි 15ක් විතර වැඩි ප්‍රතරම් තියෙනවා හැබැයි මම එන කොටත් විනාඩි පහකට වැඩි වෙලාවක් පමාවක් තිබුණා ඒකත් අපි දැන් කරන්නේ මෙතනilla 3 වෙනකන් සක්මන් කරනවා අපි 3ට එකතු වෙනවා නැවත පරියක් භාවනාවක් සඳහා ඒ අනුව අපි ධර්ම සාකච්ඡා සැසිවාරයෙන් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.